මේ සඳහා අපි ඉස්සරහින් තියාගත්තේ මේ නිබ්බේධික පරියාය ධර්මය නැත්නම් නිබ්බේධික සූත්‍රය මේක සරුවච්චන් වහන්සේගේ දේශනාවල ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඩංගු වෙන්නේ අංගුත්තර නිකායේ චක්ඛ නිපාතේ. හයේ කරුණුයි මේක තියෙන්නේ. ඉතින් ඒකදී සරුවච්චන් වහන්සේ ඉදිරිපත් කරන්නේ විනිවිද බැලිය යුතු විස්තර වශයෙන් බැලිය යුතු સંદર્ભ නැත්නම් මාතෘකා කීපයක්. එකෙන් අපි ඊයේ ඉස්සරහින් තියාගත්තේ මේ ලෝකයා සංසාරෙට ඇද බැඳ තබන තෘෂ්ණාව නැත්නම් කාමය පිළිබඳව බැලිය යුතු පැතිකඩ හයක් මේකදී සබුවත්ඥාන්සේ පෙන්වා දෙනවා. මේහා සමාන සූත්‍ර කීපයක්ම දැක ගන්න පුළුවන් සංවිතනිකාය ඛණ්ඩ සංවිතියේ එක එක තැනක මේ එක එක ස්කන්ධයක් චතුරාර්ය සත්‍ය ඇටියට හතරකට බෙදලා බලන හැටි. ඒකේ ආස්වාද ආදීනව නිස්සරණ වශයෙන් තවත් තුනක් එකතු කරලා හතකට දාලා සත්අට්ඨාන වශයෙන් බලන හැටි. ඒ වගේ මේවා එක එකක් ඇති වෙන හැටි කජ්ජනීය සූත්‍රයේ සඳහන් කරනවා. අන්න ඒ වාගේම මේ સંદર્ભ කීපයක් අරගෙන ඒවා බැලිය යුතු විනිවිද බැලිය යුතු පැතිකඩ කීපයක් ගෙනහැර දැක්වීම තමයි මේ සූත්‍රයේ පරමාර්ථය වෙලා තියෙන්නේ. ඉතින් අපි ඊයේ ඉගෙන ගත්තා මේ විදිහට බැලිය යුතු කාමයේ සංඥා වේදනා ආශ්‍රව ධර්ම කර්මය වගේ දේවල් පිළිබඳව බැලිය යුතු පැතිකඩවලදී ඒ ඒ කාරණාවල් අනිකුත් දේවල් එක්ක සංසන්දනාත්මකව කාමය කියන එක වේදනාවක් එක්ක සංඥාවක් එක්ක සංසන්දනාත්මකව බැලීමකුත් කරන්න ඕනේ. ඒකට කාමයේ කියන එකේ මුඛ්‍යාර්ථය අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් ඒක දිගේ ඇතුළට යන්න නම් කාමයේ පිළිබඳව දැනගන්න නම් ඒකේ කොහෙන්දයි මේක මතුවෙන්නේ කියලා නිදාන දැනගන්න ඕනේ. ඒක තමයි අපි සාමාන්‍යයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් බලනකොට තණ්හාව ප්‍රථම සත්‍ය වශයෙන් දුක්ඛ ප්‍රථම සත්‍ය වශයෙන් පෙන්ලා තණ්හාව ඒ දුක්ඛ සත්‍යයට නිදානේ වශයෙන් පෙන්වනවා. ඒ වාගෙම තමයි මෙතන කාම තණ්හාව නැත්නම් කාමේ පෙන්නලා ඒකටත් නිදානයක් පෙන්වනවා. ඊට පස්සේ ඒ කාමයාගේ Nirodhayak පෙන්නලා කාමයාගේ Nirodha ගාමිනී ප්‍රතිපදාවක් පෙන්වනවා. හරියටම දුක්ඛ සත්‍ය බෙදලා දක්වන ආකාරයට තමයි මේ කාමය කියන මාතෘකාව ඉනහර දක්වන්නේ. ඉතින් මේ කාමය කියන වචනයටත් නිවන වගේම විවිධාකාර අර්ථ ඡායාවල් තියෙනවා විවිධ නම් තියෙනවා කාම ඡන්දය එහෙම නැත්නම් තණ්හාව කාම තණ්හාව ආදී වශයෙන් ඉතින් මේ කාමයේ තමයි ප්‍රධානම සංසාරට ඇද බැඳ තබන මුල එසේ නමුත් මේ කාමය ආසන්න කාරණා වශයෙන් අපි තණ්හාවට ඇදබැඳ තබුවට ඈත ඉඳලා දුරස්ත කාරණා වශයෙන් අවිද්‍යාවත් වැඩ කරනවා. මේ අවිද්‍යා තණ්හා දෙක තමයි මාරුවේ මාරුවට එකින් එකට අතිනත දෙමින් පුද්ගලික සංසාරට ඇද බැඳ තියන. ඒකේ ප්‍රධාන කාරණාව තමයි මේ තණ්හා. පිටිපස්සේ ඉඳගෙන වැඩ කරන එක තමයි අවිද්‍යාව. මේ අවිද්‍යාවේ ස්වභාවය ගැන පොඩ්ඩක් හොයලා බලුවොත් ඒක හරිය මායකයි. අවිද්‍යාව දෙතෑවර වැඩ කරනවා අපපටිපත්‍ය අවිද්‍යාව සහ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියලා. උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ කාමය කියන સંદર્ભය නැත්නම් කාමයේ කියන මාත්‍රකාව කාමයේ කියන කාරණාව ගත්තොත් ඒක පිළිබඳ අවිද්‍යාවක් තියෙනවා අපේ. බුදුහාමුදුරුවෝ දකින විදිහට රහතන් වහන්සේලා මම දකින්න විදියට ආර්යයන් වහන්සේ නමක් දකින්න විදියට අපි කාමයේ හදා ගැන දන්නේ නැහැ. ඒක පිළිබඳව සාමාන්‍ය නොදැනීම කියලා එකක් තියෙනවා. ඒකට කියනවා අපපටිපත්‍ය අවිද්‍යාව. තාම පිළිපන් නැති අවිද්‍යාවක් තියෙනවා. නමුත් ඒත් එක්කම යටපැත්තෙන් මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාවක් තියෙනවා මේ කාමය පිළිබඳව දන්නවයි කියලා හිතාගෙන අන්න ඒක තමයි ඒ අර අපපටිපත්‍ය අවිචාරත් වැඩිය මායාකාරී විදිහට අපිට වැඩ කරන්නේ. ඒ නිසා කාමයේ පිළිබඳව ඈත සංසාරට බැඳ ගන්න කාරණා වලින් ළඟ තියෙන කාමයේ පිළිබඳව ඈත ඉඳලා නූල් සූත්‍රයේ වැඩ කරන අවිද්‍යාව ගත්තොත් ඒ අවිද්‍යාවේ දෙතෑවර ගතියක් තියෙනවා. අපපටිපත්‍ති සාමාන්‍ය නොදැනීම මිච්ඡාපටිපත්‍ති කියලා කියන්නේ දන්නවයි කියලා හිතාගෙන ඉතින් එන්නේ ඒකෙන් ඒ දන්නවයි කියන හිතාගෙන ඉන්න කයින් කරන එක තමයි අමාරුම දේ. මොකද ඒක හුඟක් වංචනිකයි. ඒක හුඟක් ෂටයි. ඒක හුඟක් මායාවී. නොදන්න දේ කියලා දෙන එක ලේසි කෙනෙකුට. නමුත් දන්න දෙයක් අයින් කරනවා කියන එක මකනවයි කියන එක හරිම අමාරුයි. ඉතින් ඒක සම්බන්ධයෙන් මට මතකයි ඒ ගුරුම ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ නිදර්ශනයක් වශයෙන් ගෙන හරපෑවා රාජ්‍ය දෙකක කුමාරවරු දෙන්නෙක් රජ වෙන්න ඉස්සර වෙලා ශිල්ප හැදෑරීම පිණිස දිසාපාමොක් ආචාර්යයන් වහන්සේ ළඟට එමණතම් ප්‍රසිද්ධ ආචාර්යයන් වහන්සේ නමක් ළඟට යනවා. දෙන්නම මේ කැලේ යනකොට මගදී දෙන්න හම්බ වෙනවා. හම්බෙන්න යන්නේ වීණා වාදනය පිළිබඳව විශේෂඥ සංගීත ශිල්පියෙක් ආවා. ඉතින් අනකොට එක ශිෂ්‍යෙක් නැත්නම් එක කුමාරයෙක් කියනවා මම වීණා වාදනය ගැන ටිකක් දන්නවා. මම ළඟ අතේ කාවණු 1000ක් තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ මේ කාවණු 1000 ගුරුවරට දීලා දරති ඇදලා ඒ ශිල්පේ පුහුණු කරගෙන ඉඳයි කියලා. ඒතර අනිත් එක්කනා කියනවා මම නම් මොනවත්ක්ම දන්නේ නැහැ. වීණා වාදනය ගැන මොනවක්වත් දන්නේ නැහැ. මම ළඟත් කහවණු 1000ක් තියෙනවා. මම මේක දීලා ගුරුවරට කැප වෙලා දරදි ඇදලා කල මෙහෙවරකම් කරලා ඉගෙන ගන්න තමයි යන්නේ කියලා දැන් දෙන්න කතා කර යනවා. කිලෙල ගුරුවර දැක්කට පස්සේ ඒ අර මොනවක්වත් බදන්න චෙක්කනා ගිහිල්ලා කවුරු ගුරුවරට ගෞරව කරලා වැඳලා මම මෙච්චරයි මගේ සම්බතරීමේ සාන්තකේ තියෙන්නේ ඒක නිසා මේක ගුරුපන්රුවක් වශයෙන් තියාගන්න මාව අන්තේ වාසිකයෙක් වශයෙන් තියාගන්න මට මේ ශිල්පෙ දෙන්නේ කියලා. ඒ වීණ වාදනය පිළිබඳ. ඊට පස්සේ දෙවෙනි එකනා ගිහිලා කියනවා මමත්තාවේ මේ වීණ වාදන ඉගෙන ගන්නයි මයි ළඟ ගුරුපන්රු මෙච්චරක් තියෙනවා. මම මේක භාගයක් දන්න නිසා සාත්‍රේ මයි ළඟ තියෙන ගුරුපන්රු වලින් භාගයක් ඔබතුමාට දෙනවා. ඔබතුමා මාවත් අන්තිවාසියක් වශයෙන් තියාගෙන මට ශිල්ප දෙන්න කියලා. ඒක ගුරුවරයා කියනවා ඒක කරන්න බෑ කියලා. ඇයි කියලා අහනවා. මට අරයට 1000ක් ඕන මට 2000ක් ඕන කියලා. ඇයි කියලා. උඹ දන්න ටික මකනවයි කියන එක ලේසි නෑ. ඒක 500ක් නෙමෙයි උඹට 2000ක් ඕන. ඉතින් දෙවෙනිට ගිය කෙනා තදා පහසුවටපත් වෙනවා. ඒ නිසා මේ භාවනාව ගැන හෝ ත්‍රිපිටකය ගැන හෝ මොනම දෙයක් හරි අපි දන්නවයි කියලා හිතාගෙන එක හරි භයානකයි. කාමයට තද්ද බලකොක්කක් වදිනවා එතන. අපේ නිහතමානීකමකට එහෙම නැත්නම් අපට යමක් ඉගෙන ගන්න තියෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ මේ දන්නවා කියලා හිතාගෙන ඉන්න නිසා. මෙන්න මේ දන්නවයි කියලා හිතාන ඉන්න එකට තමයි කියන්නේ මිච්ඡා පටිපත්‍ය අවිජ්ජා කියලා මේක මකන්න බෑ. ඒ මොකද ඒක තද විදියට සක්කාය දිට්ඨියත් එක්ක බැඳිලා තියෙනවා. මම දන්නවා. මම අනික් අයට වැඩිය උසස්. අහා නොයේ தත්ති තියෙනකන් බුදු කෙනෙකුටවත් බෑ මේ අවකොට ගන්න. ගුරුවරයෙකුට තබා. ඉතින් ඒක නිසා මේ කාමයේ පිළිබඳව මේ සූත්‍රය දේශනා කරනකොට සරුවචන්සේ සඳහන් කරනවා මහණෙනි මේ නිබ්බේද නිබ්බේධික පරියාය. නැමැති ධර්ම පරියාය දැනගන්නවා නම් යම් කෙනෙක් කාමයේ ගැන දැනගන්න ඕනේ. ඒ වගේ මේ කාම නිදාන සම්භවය, නිදානේ නැත්නම් සම්භවය දැනගන්න ඕනේ. ඒකේ වේමත්තතාවය දැනගන්න ඕනේ. ඒ වගේ මේකේ විපාක දැනගන්න ඕනේ. නිදානේ දැනගන්න ඕනේ. නිදානිය මේ නිරෝධය, නිරෝධ ගාමිනී ප්‍රතිපදා දැනගන්න ඕනේ. ඊට පස්සේ ඒක එක එකක් අපි ඊයේ දැනගත්ත අපි දක්ෂක්ති ප්‍රමාණයට විග්‍රහ කරගත්ත තාලෙට විස්තර කරලා ਸਰවචන්සේ සඳහන් කරනවා. එතකොට අද ගන්න හදන මාතෘකාට මම මේ බහින්න හදන්නේ ආර්ය ශ්‍රාවකයා මෙන්න මේ ආකාරයෙන් කාමයේ කියන්නේ මොකද්ද කියලා දැනගන්න. ඊට පස්සේ කාමයට නිදානි ස්පර්ශේ සම්භවය එයා දැනගන්න. ඊට පස්සේ මේ කාමය විවිධාකාර විවිධාංගීකරණය වෙන හැටි අපි විවිධ විදියට මත් කරවන හැටි. ඒ කාමයේ විවිධ පැතිකඩ මාරු වෙමින් temperatureය දමමින් එකම දේ අලුත් කර කර පෙන්නමින් අපි බඳගෙන වාල් භාවයටපත් කරන හැටි අදාන ගන්න. ඒ වගේ මේකේ විපාක මේ නිසා මේ කාමයේ පිළිබඳ යම් භවයකදී අපි පූර්ණ අවබෝධයක් ඇති කරගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම තව ළඟා කරගත යුතුයි කියලා හිතේ තියෙන යම්මලේ සමාත්‍ර හෝ ආසාවක් තියෙනවනම් කාම ආසාවක් ඒ අනුව මතු භව පහල කරනවා. පින්වන්ත හෝ පාපකර ආත්මයකට අපි පත් කරනවා. ඒ නිසා කාමයේ මෙලෝ වශයෙන්ම Nirodheට පත් කරන්න ඕනේ. පත් කළ හැක්කක් බව දැනගන්න ඕනේ. ඊට පස්සේ Nirodheට පත් කිරීමේ ප්‍රතිපදාව සඳහා කාය ජීවිත নিরপেক্ষව බහගෙන ප්‍රතිපදා සම්පූර්ණ කරනවා. ඉතින් මේ ප්‍රතිපදාවේදී පෙන්වන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉස්සල්ලාම කතා කරන්නේ සම්මා දිට්ඨිය ගැන. සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඔය අවිද්‍යාවේ අනිත් පැත්ත. මිච්ඡා දිට්ඨිය කියවනම් ඒක අවිද්‍යාව තමයි. ඒක නිසා මේ භාවනා කරලා කරගෙන යන තාම කාමයට සම්පූර්ණයෙන්ම නතු වෙලා වසඟ වෙලා වැඩ කරන්නේ නැති තවම ආර්යත්වයටපත් වෙලා නැති එහෙම නැත්නම් රහත් භාවයටපත් වෙලා නැති හෝ කෙනෙක් මේ ආර්ය අෂ්ටාංග මාර්ගෙනි ප්‍රතිපදාව වශයෙන් වඩන්නේ අන්න ඒක කරගෙන යනකොට ඒ පුද්ගලයාගේ මේ දෘෂ්ටිය සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨියක තියෙන එක සම්මා දිට්ඨියට හැරෙන එක තමයි හිතේ. දෘෂ්ටියේ මේ වෙනස මිසක්කා සංසාරේ මොනම දෙයක්වත් වෙනස් වෙන්නේ නැහැ. පුද්ගලයාගේ මොනම දෙයක්වත් වෙනස් වෙන්නේ නැහැ. පුද්ගලයාට මොනම දෙයක් හම්බ වෙන්නේ නැහැ. පුද්ගලයාගේ තිබුණ කිසිම දෙයක් හැලෙන්නේ නැහැ. වෙන්නේ මේ දෘෂ්ටි වෙනස් වෙන එක විතරයි. ඉතින් ඒක හරි අමාරුයි තේරුම් අරගන්න. එවැනි ඒ සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන යන්නා වූ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියනා වූ ප්‍රතිපදාවට මෙච්චර කල් ගන්නවද? මෙච්චර මේක සංකීර්ණද කියලා හිතා ගන්න. නමුත් ඇත්තටම අපට ඒක හිතා ගන්න බැරි තරම් සංකීර්ණ භාවයක් මේකේ තියෙන්නේ. ඒ තරම්ම මේ දෘෂ්ටිය කියන එක අපේ වසඟයටපත් කරගෙන, වාල් භාවයටපත් කරගෙන මොකද්ද දෘෂ්ටි අපිට පෙන්වන්නේ ඒක සත්‍යයි කියලා තමයි අපිට හිතෙන්නේ. බුදු කෙනෙක් පහළ වුණත්, එහෙම නැත්නම් අපේ වටපිට ඉන්න බාර ගානක් ඒක බොරු කියලා කිව්වත්, එහෙම නැත්නම් වරින් වර අපිට වැටුණත් අර දෘෂ්ටි ඇති කරගත්තට පස්සේ මොනම තාලකින්වත් ගලවන්න විදියක් නැහැ. ඉතින් අන්න ඒ වගේ ගැඹුරු කහටක් තද මල කඩක් බැඳිච්ච එකක මේ මලකට ගලවන්නාසේ කහට ගලවන්නාසේ වැඩපිළිවෙලක් තමයි සරුවචනාංශයේ මේ බ්‍රහ්මචාරී වශයෙන් දේශනා කරන්නේ නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ග වශයෙන් දේශනා කරන්නේ. ඒක නිසා කාමයට කාම ලෝකේ ජීවත් වුණත් අනිකුත් බොහෝ දිනාසේ කාමයට නතු භාවයක් දක්වන්නේ නැති තාම ආර්යත්‍රපත්තලා නැති එහෙම නැත්නම් රහත් භාවයට පත් වෙලා නැති කෙනා කරන්නේ මෙන්න මේ කියන ආර්ය පරිශ්‍රණයයි. Taman කොච්චරක් මේ මේ දේවල් පිළිබඳව දෘෂ්ටිගත වෙලාද කියන එක. Tamanගේ mati තමගන් mati මතාන්තර වලට අහු වෙලා එයම සත්‍යයි අනිත්‍යව බොරුයි කියන්නේ ධාර්මිකව හෝ අධාර්මිකව පෙළඹෙනවා. ඒ නිසා ඒ සත්‍යයට සත්‍ය වශයෙන් පෙනී සිටි ගන්න බැරි වෙනවා. ඒක නිසා අපට ඉස්සල්ලාම අර තරුවචනාංශ වගේ කෙනෙක් දේශනා කරන දෙයක් අහලා මේක මේ 아무තු දෘෂ්ටි කෝණකින් බැලීම තමයි මේකට තියෙන එකම උත්තරේ. ඒක සඳහා තමයි ඒක තමයි අපි මේ කරන්නේ කියන එක සුත්තමේ වශයෙන් හරි අහලා තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒකේ තියෙන තර්ක ක්‍රමය එහෙම නැත්නම් ණය ක්‍රමයට අන්වේ ක්‍රමයට මේක වෙන්න පුළුවන් දෙයක්ද කියන එක අපිට හිතට වදින්න ඕනේ ඊට පස්සේ තමයි අපිට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ක්‍රියාත්මක වෙන්න පටන් අරගන්නේ. ඉතින් ඒ නිසා මේ ඊයේ අපි කතා කරගත්ත විදිහට මේ කාමය කියලා කියන්නේ ඇහෙන් දැකිය යුතු මනරංජනීය රූප, කනෙන් ඇසිය යුතු පිය වූ, ඉෂ්ට වූ, කනමානාප වූ, කාන්ත වූ, රජනීය වූ ප්‍රියමනාප කාමෝපසංගිත වූ ශබ්ද ගන්ධ රස පහස කියන මේ ටික තමයි කාමී කියලා මේකේ සඳහන් කරන්නේ. එතන ඒ කියනකොටම ਸਰුවචනාංශය මතක් කරලා දෙනවා ලෝකයා මේ ටිකට කාමී කියලා කිව්වට නැත්නම් මේ කාම අරමුණු, කාම ගුණ, කාම වේමත්තතා කියලා කිව්වට ඇත්තටම මේ වගේ කරන්නේ මොකද්ද? ඒ පුද්ගලයාගේ සංකප්ප කුප්පණේන පමණයි. ඇතුළේ තියෙන ඒ පුද්ගලයාගේ සංකල්ප මතිමතාන්තර කුප්පණයක විතරයි කරන්නේ. ඊට පස්සේ සංසාර බන්ධනය තණ්හාව පහළ වෙන්නේ අර ඇතුලේ කිපිච්ච සංකල්ප වලට මිස බාහිරේ තියෙන මේ කාම වස්තු වලට නෙමෙයි. ඉතින් ඒක එහෙම නමුත් ඒක ඒක සත්‍ය නමුත් මුළු ලෝකේ පුරාවට මිනිස්සුયો සැප සොයාගෙන යෑම සඳහා එහෙම නැත්නම් අභිවෘද්ධිය කියලා එහෙම නැත්නම් දියුණුව කියලා හොයන්නේ මොකද්ද මේ බාහිර වස්තු මේ කාම වස්තු ගොඩ ගහගෙන ඒකෙන් තමයි සැපෙන්නේ ඉතින් ගොඩ ගහන්න කොට ගහන්න වෙන්නේ ඒ වස්තු නඩත්තු කිරීමේ තද්ද බල වෑයමකටපත් වෙනවා. නඩත්තු කරන්න බෑ ඒ අනිවාර්යයෙන්ම විපරිණාමයට ලක් වෙනවා. ඉතින් කාම වස්තු විපරිණාමයටපත් වෙනකොට ඒ පුද්ගලයා හිතනවා කාමයේ විපරිණාමයටපත් වෙනවා. ඇත්තටම විපරිණාමයටපත් වෙනවා හෝ නොවෙනවා හෝ වැදගත් වෙන්නේ Tamangeම සංකල්පවල විපරිණාමය පමණයි. නමුත් සංකල්ප නෙවෙයි මිනිස්සු අල්ලන්නේ කාමයේ කියලා මේ වගේ ඇහැට පේන රූප, කන්ට පේන ශබ්ද ආදී දේවල්. ඒ නිසා ආර්ය ශ්‍රාවකයා මෙව සම්බන්ධයේදී පුළුවන් තරම් උනන්දු වෙනවා මේ කාම වස්තුවක් රූපණං ඇහැට, ශබ්දණං කනට සම්බන්ධ වෙන සෑම ස්ථානයකදීම ඒ දේ කුප්පන සුළු ගතියක් තිබුණට කිපීම කියන එක Taman අතේ තියෙන. අවිශ්වනවා කියන එක Taman අතේ තියෙන. ඒක නිසා ඒ බාහිර වස්තු සමනය කිරීමකින් හෝ වස්තු නික්ලේශී කිරීමකින් හෝ ශික්ෂණය කිරීමකින් හෝ කවදාකවත් පුද්ගලයාගේ ඇතුළත ඉක්මීමක් වෙන්නේ හික්මීම වෙන්නේ සංකල්පවල හික්මීමේ තමයි. ඒ කොයි ඉන්ද්‍රිය භාවනා සූත්‍ර වගේ වෙයිදී හොඳට පෙන්වනවා සරුවචනාංශයේ ධර්ම දේශනා කරගෙන ඉන්නකොට ඒ අන්‍ය තීර්ථක බාවාරි බ්‍රාහ්මණයාගේ ගෝලෙක් ඇවිල්ලා වාඩි වෙනවා වාඩි වුණාට පස්සේ ඒ පුද්ගලයාක සතුරු සමාචා සම්රාමිචේ දෙන්න වගේ සර්වචනසේ අහනවා බාවාරි බ්‍රාහ්මණයත් ඔයත් අන්ට මේ ඉන්දිය සංවරයක් ගැන කතා කරනවා ඒක කියන අපේ ශාසනයේ ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා. මොකද්ද ඉන්ද්‍රිය සංවරය කියන්නේ? අපේ තාපසතුමා, අපේ නායකතුමා, අපේ ගුරුතුමා කියනවා ඇහෙන් රූප බලන්න එපයි කියලා. කනෙන් ශබ්ද අහන්න එපයි කියලා. නාසයෙන් ගඳවල් විඳින්න යන්න එපා. දිවෙන් රසවල් ගන්න යන්න එපා. කයෙන් පාස ගන්න යන්න එපා. ඒ සංවර තියෙන තාක්කල් ඒකට ස්පර්ශ සිද්ධ වෙන්නේ නැහැ. ඒකට වේදනා පහළ වෙන්නේ නැහැ. ඒකට කාමයේ පහළ වෙන්නේ ඉතින් මේ මේ නා මේ මූල ධර්මෙමයි කතා කරන්නේ. ඒතර සරුවචන් ආංශේ නික උපහාසයට වගේ ආනන්ද හැමදාම සඳහන් කරනවා. ආනන්ද ඒවනම් මේ ಜಾති වශයෙන්ම උපතින්ම අන්ධයෝ එන රහත් වෙලා තියෙන්න ඕනේ නේද කියලා. රූප බලන්නෙම නැහැ. ඒකෙම ಜಾතියෙම බීරෝ එන රහත් වෙලා තියෙන්න ඕනේ. කියනකොටම අර ඒ පාවාරි බ්‍රාහ්මණයාගේ ශිෂ්‍යයා ඔළුව පහත් කරලා පිළියර ගන්නවා මේ බාහිර ලෝකය රූප ශබ්ද ගන්ධ රස නොබලා සිටීම නෙවෙයි ඉන්දිය සංවරය කියලා කියන්නේ ඊට වඩා වෙනස් දෙයක් කියලා. ඉතින් එතනින් ජවනිකාව සම්පූර්ණයි. ඒ කියන්නේ පළවෙනි ජවනිකාව ඉවරයි. ඒක සර්වඥයන් සඳහන් කරනවා ආනන්ද කදාචි කරාචි ලෝකේ උපජ්ජති තථාගතෝ ලෝකස්මින් කිය. ඊටාත්ම කලාතුරකින් මේ ලෝකයේ තථාගතයන් වහන්සේ නමක් පහළ වෙනවා. උන්වහන්සේ දේශනා කරනවා ඉන්දිය සංවරයක් ගැන කියලා. එතකොටම ආනන්ද ස්වාමීන් වහන්සේ අපි වෙනුවෙන් ඉදිරිපත් වෙලා තුන් සැරයක් වැඳලා අවසරයි ස්වාමීන් වහන්සේ අප කෙරේ අනුකම්පා කරලා ඒ තථාගතයන් වහන්සේ පෙන්වා දෙන ඉන්දිය සංවරය අපට කියලා දෙන්නේ කියලා. එතකොට සරුවචනංශය මතක් කරන්නේ චක්කුණා රූපන් දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං කියලා ඇහැට රූපයක් දකිනකොට ඇතුලේ මනාපේ පහළ වෙනවා, අමනාපේ පහළ වෙනවා, මනාපමනාප දෙක මැද පහළ වෙනවා. අන්න ඒකයි හික්මගේ යුත්ත කියලා. නැත්තම් චක්කුන්ද්‍රියං අසංගතං වීරන්තං උපජ්ජති පාපක අකුසල ධම්මා තත්ත සංවරාය ආපජ්ජති කියලා ඇහැ පිළිබඳව සංවරයකින් තොරව යම් කිසි කෙනෙක් රූප බලන්න ගියොත් ඒ අසංවරකම නිසා අසතිය නිසා ඒ බලන රූපයේ ව්‍යංජන අනු ව්‍යංජන ගන්න. අංග ප්‍රත්‍යංග වශයෙන් බලනවා. බලලා ඒ વિશેයි ආශාවක් හෝ තරහවක් හෝ උපදිනවා. යම් හේකින් යම් කිසි කෙනෙක් සතිමත් නම් ඉන්දිය සංවරේ තියෙනවා නම් රූපයක් දකිනකොටම ඒ කෙරෙහි ඇතිවෙන ආ වූ මනාපමනාප දෙක විතරක් නෙවෙයි ඒ රූපේ ව්‍යංජන අනුව්‍යංජන බැලීම අංග ප්‍රත්‍යංග බැලීම තුලින් අපේ හිත බාහිරවර්ති වෙලා ඒ කාමයේ පහළ වෙන්න තියෙන ඕජාව රස පොහොර ලබාගෙන දිගින් දිගට යෑම නිසා ඒ මනුස්සයා ඒ චිත්තක්ෂණයේ අසරණ තත්ත්වයටපත් වෙනවා ඒ නිසා දකින්න රූපයක් ඇති වෙනකොටම සතිය පිහිටව ගත්තොත් ඒ බාහිර රූපේ දිහාවට ව්‍යංජන අනුව්‍යංජන බැලීම අංග ප්‍රත්‍යංග බැලීම නිමිටි ගැනීම සිදු නොවෙන්න වග බලා ගන්න පුළුවන් නම් ඒක තමයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. ඉතින් මේක තමයි ආර්යයන් ආර්යත්වයටපත් වෙන්න කැමැති යෝගාවචරය විසින් කළ යුතු පුහුණුව. ඊට පස්සේ එහෙම පුහුණු වුණාට පස්සේ බලන වාරයක් පාසා, දකින්න වාරයක් පාසා දිත්තේ දිත්ත මත්තම් කියන විදිහට දැකපු දේ මතින් ව්‍යංජනන ව්‍යංජන ගන්න නැතුව අංග ප්‍රත්‍යංග ගන්න නැතුව නිමිටි ගන්න නැතුව ඒක මතක තියාගෙන ඉන්න තව තවත් සටහන් ගන්නේ නැතුව මේ තුලින් පහළ වුණේ මනාපමන අපේයි ඒක මේ රූපයට අදාළ දෙයක් නෙවෙයි ඒක මේ තමන්ගේ ආසවනුසේ ධර්මනේ සිද්ධ වෙච්ච දෙයක් අන්න ඒක දැක ගන්නා සුළුවට ඇතුළත හිත යෙදුවොත් අපි ඒකට කියනවා දිත්තේ දිත්තමත්තා කියලා. නැත්නම් ඇස්සත්තේ නමුත් අන්දේකුසේ හැසිරුණයි කිය. එහෙම නොවුනොත් වෙන්නේ රූපේ නොබලා සිටීමෙන් කෙලස් පහළ වෙන්නේ නැහැ කියලා කිව්වොත් අර සරුවචනන් සීතර කියපු උපහාසයට අපි ලක් වෙනවා. එහෙනම් අන්දයෝ රහත් උනායි කියන එක. නමුත් මෙතන දීන වැඩිය බොහොම වගකීමෙන් කටයුතු කළ යුතු දෙයක්. දකින අහන වාරයක් පාසා ඒ දේ ව්‍යංජන අනුව්‍යංජන ගැනීමෙන් අංග ප්‍රත්‍යංග ගැනීමෙන් නිමිති ගැනීමෙන් සිද්ධ වෙන්නේ මොකද්ද අපේ හිත බාහිර අවස්ති වෙනවා එහෙම නැත්නම් ඉඳුරන් හා බැඳිච්ච දෙයක් වාටපත් වෙනවා පත් වුණාට පස්සේ ඒකේ කිසිම පාලනයක් අපිට නැහැ නන්නත්තර වෙනවා කියන්නේ අන්න එතන මේ සිදුවෙන සංගතිය සංසිද්ධිය දිහා බලලා මේ තමයි පිටින් ඇතුළට ආපේක මේ තමයි ඇතුළෙන් පිටතට ගියේක මෙන්න මේක බලන්න ඕනේ කියලා ඒ ඉන්දිය සංවරයක් ගත්තා නම් ගන්න උත්සාහ කරා නම් අපි යාට යෝගාවචරයි කියන. සත්පුරුෂයයි කියලා කියන. ඒ පුද්ගලයා උත්සාහ කරලා කරලා කරලා කරලා තමයි දවසක ඒ ව්‍යංජන අන්ව්‍යංජන ගැනීම, අංග ප්‍රත්‍යංග ගැනීම, නිමිති බැලීමෙන් කෙරෙන්නේ හිත බාහිර අවර්ති වෙන එකයි. ඒ නිසා එන්නේ ඒ කටයුත්ත නොවෙත නැත කරන එකට අපි කියනවා දැකීම දැකීම මතින් නැත කරන්න. එතකොට දැකපු දේෙන් ආඩම්බර වෙන්නවක්වත් හොඳ දෙයක් කියලා නරක දෙයක් දැක්කයි කියලා පශ්චාත්තාප වෙන්නවත් යනව වෙනුවට මේ දේ හොඳ නරක දෙක තීන්දුව වෙන්නේ රූපයෙන් නෙවෙයි මගේ මේ බලන සංඥාවෙන් කියලා මේ රූපේ දිහාවට මාත්‍රේ තියෙන්නේ මනාපයක්ද අමනාපයක්ද නැත්තම් රාගානුසයක්ද පටිඝානුසයක්ද එහෙම නැත්තම් මෝහානුසයක්ද කියලා බලා ගන්න තරමට ගියොත් දක්ෂ යෝගාවචරයක් වෙනවා ඒ විදිහට දිනු කරලා යම් දවසක අරහත්ත්වයටපත් වුණොත් ඒ පත්වෙච්ච පුද්ගලයා පිළිබඳව සරුවත් සංසේ මතක් කරනවා ඒ රහතන් වහන්සේට ඕනම අසුබ දෙයක් තියා බලලා ඒකේ සුබ සංඥා ඕනනම් ගන්න පුළුවන් ඕනම සුබ දෙයක් බලලා සුබ දෙයක් දැකලා ඒකේ අසුබ සංඥාව ගන්න පුළුවන් සුභාසුබ දෙක මැද තියෙන එකත් සුබේ ඕනනම් ගන්න පුළුවන් සුභාසුභ දෙක තියෙනකේ අසුභ ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් සුභ දෙයක් බලලකේ සුභාසුභ ගන්නත් පුළුවන්. මේක සරුවත් මේ රහතන් වහන්සේ නමකට හම්බෙන විශේෂ බලයක්. වෙන විදිහට කියනවා නම් බාහිර රූපයෙන් රහතන් වහන්සේගේ හිත නටවන්න බෑ. රහතන් වහන්සේට පුළුවන් බාහිර රූපේ නටවන්න. මොන්න කාමනීය දර්ශනයක් පෙන්වන්නවත් ඒකේ තියෙන අසුභ බලන්න පුළුවන්. මොන ලස්සන කැත දෙයක් තිබ්බත් ඒක ප්‍රයෝජනවත් විදිහට සුභේ පැත්ත බලන්න පුළුවන්. එහෙම වුණාට පස්සේ ආයේ මේ ලෝකයේ හොඳක් ලෝකයේ නරකක් නෙවෙයි දකින්නේ පුහුණු කරපු මනස හොඳයි නොපුහුණු මනස හොඳ නැහැ. එහෙම කෙනා ඊට පස්සේ ලෝකේ හදන්න උත්සාහ කරන්නේ ඒ තමන් අර හදාගත්ත හිතෙන් නැත්තම් භාවනා කරපු හිතේ ප්‍රයෝජන අරගෙන අරසාවටපත් වෙනවා. නිසා භාවනා කරන අපිත් මේ කියපු නිදර්ශන අරගෙන බැලුවොත් එහෙමනම් ඔය කියන විදිහට මේ ස්පර්ශයෙන් අතර කිරීම සඳහා රූප නොබලායින්ද සද්ද නායින්ද ගන්ධ නොබලායින්ද කියලා ඒ බාවාරි බ්‍රාහ්මණයා කරපු දේ වැරදි නම් ඇයි භාවනා කරන්න කියලා අද්දක වහගන්නේ ඇයි භාවනා කරන්න කියලා සද්ද නැත්තනකට යන්නේ ඇයි භාවනා කරන්න කියලා ගහක් මුලට යන්නේ ඇයි භාවනා කරන්න කියලා රුක්ඛ මූලගත වෙයි. ඇයි භාවනා කරන්න කියලා ශුන්‍යාකාරගත වෙන්නේ කියලා අර බාවාරි බ්‍රාහ්මණය ගෝලයාට බුදුහාමරංගම ප්‍රශ්න අහන්න පුළුවන්. අපිට ප්‍රශ්නයක් පාතු වෙනවා. එහෙම මේ ਸਰවචනසික ක්‍රමය ඔච්චරම බලාධික ජවාධික එකක් නම් ඇයි භාවනා කරනකොට මේ රූප නොබලන්ට උපදෙස් දෙන්නේ? ශබ්ද නාහන්න උපදෙස් දෙන්නේ කියලා. ඒකෙන් අපි තේරුම් අරගන්න තියෙන්නේ මේ වැඩපිළිවෙලේ භයානකකම ගැඹිරත්වය නිසා අපිට මුලදී ඒ ආරක්ෂක ක්‍රම අනුගමනය කරන්න වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් කාමයේ ඇතිවීම සඳහා වේමත්තතාවයක් තියෙනවා. රූප නිසා කාමීමත් වෙනවා. ශබ්ද නිසාමත් වෙනවා. ගන්ධ නිසාමත් වෙනවා. රස නිසාමත් වෙනවා. පාස නිසාමත් වෙනවා. ඇහ නිසාමත් වෙනවා. කන නිසාමත් වෙනවා. මෙන්න මේ සේරගෙම එකවර කරන්න බෑ අසංවිධිත මනසකට. ඒ නිසා අපට ආරම්භයේදී ලේසි තැනකින් පටන් ගන්න. මේකට උපමාවක් වශයෙන් පෙන්වන්නේ අර මහාශිව රජුගේ මහාශිව හාමුදුරන්ගේ කතාව. මහාශිව හාමුදුරෝ මේ සර්වචනාසේ වැඩ ඉන්න කාලෙම වෙච්ච සිද්ධියක්. පන්ති 18කට උගණන දැන් කාලේ ඉන්නා වගේ කියනවනම් මේ ප්‍රොෆෙසර් කෙනෙක් වගේ මහාචාර්යවරේ විශාල දක්ෂයා නමුත් ඒ හාමුදුරන්ගෙන් බණ අහලා බණ භාවනා කරලා පැවිදිලා රහත් වෙච්ච 60 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒක නාමසුනමක් රහත් වෙලා ඒ තමගේ ගුරුන් වහන්සේ දැන් මම තමන් මේ විඳින බුද්ධි විඳින ඒ නිවේ මේ නෛර්යානික සැපය හිතලා හිතවලු මගේ ගුරු හාමුදුරෝ කොච්චර ගුණවන්ත කොච්චර දක්ෂ කෙනෙක් වෙන්නට මේ වෙලාවේ උන්වහන්සේ මොකද කරන්න කියලා අභිඥාවෙන් බලනකොට බැලුවලු පේනවලු උන්වහන්සේ තාම සෝවන්නත් වෙලා නැහැ කියලා. මහා සංවේගය පාරුණලු බුදුන් මේ අපි වගේ කොච්චරකට අත ඉද දුන්නට මොකද Tamange වැඩේ කරගන්නේ නැහැ නේද? ඒක නිසා යන්න ඕන සංවේගයක් පහල කරන්න ඕන කියලා ගුරුවරයා අම්තකාට ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා වැන්දාට පස්සේ කිව්වලු මේ එහෙනම් දැන් ගිහිල්ලා විවේක ගන්න මට වැඩ කියලා. ඊට පස්සේ කොයි ඊට පස්සේ අන්දිසලවලු ස්වාමීන් වහන්සේ මට හවුවඩක් හම්බ වෙන්න ඕනේ. මේ මේ පන්ති වුණාට පස්සේ එන්නද කියලා. ඊට පස්සේ මේ පන්තිය තාන්තා පන්තිය පටන් ගන්නවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ එමනම් දැන් කීයද පින්ඩ පාත වඩින්න මම පින්ඩ පාත වඩින්න සිවුරන් දින වෙලාව වෙන්නද කියලා. දැන් ඒකෙත් අපොයින්ට්මන්ට් එකක් තියෙනවා. පින්ඩ පාතෙන් ඇවිල්ලිවලා ධානේ වරදන් ඉස්සලා අඟපත හොදා ගන්නලා ඒත් එක්කෙනෙක් එනවා ඊ සම්බේ. ඊට පස්සේ නම් ඔබ වහන්සේ මේ පන්ති ඉවරුනාට පස්සේ හැන්දෑවේ ඒත් බෑ ඒත් වැඩ සීනවා අසවලයිනවා අසවලනවා සම්පූර්ණ ප්‍රශ්න කරනකොට කිසියම් තැනක හම්බ වෙන්න වෙලාවක් නැහැ ඒ තරම් කාර්ය බහුලයි කියලා. ඊට පස්සේ වැඳලා කිව්වලු ස්වාමීන් වහන්සේ මට එකයි කියන්න ඔබ වහන්සේට මැරෙන්නවත් වෙලාවක් හම්බෙන්නේ නැහැ කියලා කියලා. ඒක ගුරුහාමුදුරුවෝ කල්පනා කරලු මේ බොහොම කීකරු ශිෂ්‍යෙක්. ධර්මයෙන් නෙවෙයි විනේනොත් භාවනාවෙන් කීකල ශිෂ්‍යයෙක් මොකද්ද මේ කිව්වේ කියලා. ඊට පස්සේ අනිත් පැත්තට කල්පනා කරලා බලුවා ඇත්තටම මට ඕනේ නම් විවේකයක් ගන්න පුළුවන් කියලා. බෑ. ඒ තරම්ම සංසිතියේ තරම්ම වැඩ ඒ තරම්ම ඔළුවේ දාගෙන. ඊට පස්සේ කල්පනා කරලා බලුවා මේක වාස හිරගයක් නෑ. මොනම ගැළවිල්ලක්වත් නෑ. ඊට පස්සේ කල්පනා කරාලු දැන් මේ ඉන්න ශිෂ්‍යයන්ට කිව්වොත් මට විවේකය ඕනේ මං හෙට මේ දවස් හතක භාවනාවට යනවා නැත්නම් සුමානතක භාවනා කරනවා කියලා එක එකක් දෙන්නේ. ඒ ඔක්කොම කොකු. ඒ ඔක්කොම හිරගෙවල්. ඔය වට කරගෙන ඉන්නවා. ඒ නිසා කෙළුවේ උදේ පහුවෙන්ද උදේ පාන්දරම නැගිටලා පාත්‍රේ කරේ දාගත්තා කාටවත්ම කියලා පිටත්ලා දෙනවා. පිටත්ලා ගව් 120ක් දුර ගිහිල්ලා තියෙනවා. හිටපු පැත්තට හුලඟක්වත් අදින්න නැත්තරකට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ එතන හිටවලු 39ක් භාවනා කරන පුංචි ස්ථානයක්. එතන ගිහිල්ලා ලොකු හමුදුකාට ගිහිල්ලා වැඳලා කිව්වලු මම මේ මහාශිව කියලා කියන මම මට මට අනේ හරි සංවේගයක් පහළ වුණා මට මම ආයෙම භාවනා කරන්න කියලා. ඒ ලොකු ආම්සෝ මොන දිහා බලනකොටම දැක්කලු මේ මනස මම පඬිතුයා. මොනම දෙයක් කිව්වට අහන්නේ. අහන්නේ මොකද එයා පන්ති 18 කුටාන ප්‍රොෆෙසර් කෙනෙක් නිසා. ලොකු ආම්සෝ ඊට පස්සේ කළු මෙහිමයි දැන් ඉතින් මේ ගොඩාක් කල මම වැඩ කළ තැන මම හරි වයසයි. දැන් මම කමටහන් දීම කරන්නේ නැහැ. බණ කියවන කරන්නේ අපි දෙවෙනි හාමුදුරුව තමයි කරන්නේ කැමැතිනම් ගිහින් දෙවෙනි හාමුදුරුව හම්බෙලා කමටහනක් ගන්න. ඊට පස්සේ මේ හාමුදුරුව ඊට වලිච්ච වෙන්න පුළුවන් ඉතින් ලොකු හාමුදුරුවන්ට වැඩ දෙවෙනි කරලා පාර්ලමේ එයා ළඟට ගියාට පස්සේවලු මොකද මයි ළඟට වෙ ලොකු හාමුදුරුවගෙන් ගත්තේ නැද්ද කියලා. ඒස්කොල අනේ ඔබ වහන්සේ ළඟට එන්න එපා වැඩ වැඩි නිසා දැන් මේ වැඩ කරන්නේ නැහැ කියලා ඔබ වහන්සේ ඊට පස්සේ කිව්වලු දැන් දැනගත්තලු මෙයා මේ ලොකු හාමුදුරුවන්ගෙන් අතපල්ලේ වැටිච්ච කෙනෙක් කියලා. හොඳට කතා කරලා බලනකොට තේරෙනවලු මෙයා මාන්නක්කාරයි. කිව්වට දෙයක් අහන්නේ නැහැ. ඊට පස්සේ දැන් ලොකු ආම්දෝ හිතන්නේ මාත් දැන් ওই වැඩ කරන්නේ ඊගාව ආම්දෝ තමයි කරන්නේ. ඒක නිසා මේ කියලා කියන්නේ මම කිව්වයි කියලා ඊගාව ආම්දෝ කාට. එයා ළඟට ගියාට පස්සේ ඇයි අය පළවෙනි දෙවෙනි ආම්දෝ කාට ගියාම මොකද කිව්වේ කියලා. කතාවේදී තේරුම් ගත්තලු මෙයා පිරිච්ච කලයක් පිරිච්ච කලයක් නෙවෙයි මුලින්ම අවු කලයක් වතුරක් කරුවට ඇතුළට යන්නේ. අන්තිමට 29 නමක් හරහා ගිහිල්ලා තියෙනවා එක්කෙනෙක්ව කමටා ගිහිල්ලා. අන්තිමට හිටියයි කියලා කියන්නේ හත් අවුරුදු සාමණේරකම. ඔක්කොමලත් වල පුළුවන් නකට සාමණේරකාවට කියලා කමටහන් ගන්න කියලා. ඉතින් මේ ආම්සෝ ගිහිල්ලා අර ගම සාමණේර ආම්සෝ ගාව කියලා කළු අනේ කල්යාණ මිත්‍රන් වහන්සේ මම මේ දුර ඉඳලා ආවේ මේ ඉන්න ස්ථානේ කවුරක්වත් කැමති නැහැ මට කමටහන් දෙන්න. මට අනුකම්පා කරලා මේ භාවනාව කියලා ඊට සුඩ බල්ලගල වහන්සේ මගේ මුත්තවා. මං කිව්ව දේ අහනවනේ. කවදාකවත් මං කමටහන් දුන්නට වහන්සේ ගණන් ගන්නෑ. ඒකට අර සාංශයට ඇඳුම් ගිහිල්ලා තියෙනවා. තමන් මෙතෙක් කල් දැනගත්ත සෑම දෙයක්ම නුහුරට හිටලයි. ඊට පස්සේ අඬලා කිව්වලු කල්‍යාණ මිත්‍රනාංශ මට අනුකම්පා කරන්න. මං ඔබ වහන්සේ කියනවා නම් මේ ඉස්සරහ තියෙන මඩවල තුනක් බයි. එතෙන් තිබුණලු නිකං මඩවලක් තොටුපලක් නැති. ඊට පස්සේ කිව්වලු එහෙමනම් බහින්නේ කිව්වා. අර හම්දුරට හොඳ වටිනා සිවුරකුත් අඳගෙන කරවටක් මඩට යනකම් බැසුවා. බැසුවා ඒකෝ දැන් කොට එන්නේ කියලා. උඹට ආවට පස්සේ කිව්වලු දැන් මට විශ්වාසයි මං කියන දේ තේරුම් ගනී කියලා හොඳටම මඩවලා ඒ ශාන්තිර කිව්වලු මම ප්‍රශ්න කන කැමති නම් උත්තර දෙන්නේ. කැමැත්තාට උත්තර දෙන්නේ කියලා. මස්සද්දෙක් වැද්දෙක් තලගොෙක් ටික එලවාගෙන යනකොට තලගෑ දුවන දුවන කියලා උඹකට රිංගනවා. ඒ උඹයි කටවල් හයක් තියෙනවා නම් තලගොයා මේ වැද්දා මේ තලගොය අල්ලා ගන්න මොකද කරන්නේ? චරාම් සුබෞසුතයිට පස්සේ කවලු මේ මෙයාට හත් පහත් වීම ප්‍රශ්න උත්තර දෙන කවලු මේ හිල් පහක් හිර කරලා වහලා හයවෙනි හිලෙන් දුම් ගහනවා. දුම් ගැවුවට පස්සේ තලගොයට එන්න තියෙන එකම හිලයි එතනින් කැමති විදිහට තලගොය අල්ලා ගන්නවා කියන්නේ. ඊට පස්සේ කවලු ඉඳගෙන බලපුවාම ඔබ වහන්සේ තුඹහක් වාගේ තමයි. ඕකේ හිල් හයක් තියෙනවා පහක් වහන්නේ කිව්වා. ඊටු හිල දිහා බලන්නේ ඉඳලා දුම් ගන්න. ඕක තමයි බුදුහාමුදුර අපට කියන්නේ. අපි ඉඳගත්තා නිකන් උභහක් වගේ. ඕකේ ඇස් දෙක අරගත්තොත් එහෙම තලකොය ඕකෙන් එන්නත් පුළුවන් යන්නත් පුළුවන්. කනෙමුත් එන්න පුළුවන් යන්න පුළුවන්. නාසයෙමුත් එන්න පුළුවන් යන්න පුළුවන්. ගඳ බැලුවොත්. රස බැලුවොත් කතා කෙරුවොත් ඒකෙමුත් තලකොය යන්න එන්න පුළුවන්. ඒ නිසා මේ හිල් ඔක්කොම වහලා කයට විතරක් හිත යොදාගෙන ඉඳී කියන. ඉතින් මේක ගොඩ දෙනේ තේරුම් ගන්න. මේ ආධුනික යෝගාවචරයා මේ කාමයාගේ වේමත්ත භාවයේ විවිධාංගීකරණය තුල අසරණ වෙනවා වෙනුවට ඒ වගේ යම් ප්‍රමාණයක ආරම්භයේදී හික්මීමක් කරනවා කපහැලීමක් කරනවා කළලා පුළුවන් තරම් තමයි අපි ප්‍රවිෂ්ඨ ලබා ගන්න. ඒක සඳහා මේ කායානුපස්සනාව ඉස්සරහින් ඇයි බුදුහාමුදුරුවෝ තිබ්බේ කියන එක උග දෙනකොට තේරෙන්නේ. ඉති අර මේ ඉන්ද්‍රි භාවනා සූත්‍රය කියලා තියෙන කාරණාවට නිදර්ශනයක් වශයෙන් මම මේක ගෙනා වගේම ඒ මෙතනදී කිව යුත්තක් තියෙනවා මොකද සතිපට්ඨාන සූත්‍රය පිළිබඳ හොඳට විග්‍රහ කරලා බලනකොට පේනවා ਸਰවත්‍ංශේ සඳහන් කරලා තියෙනවා කායේ කායානුපස්සී විහෙරති කියලා කියන පළවෙනි සතිපට්ඨානෙමුත් කෙනෙකුට පෘථග්ජනෙකුට නිවන් දකින්න පුළුවන් කියලා. ඒ වගේම වේදනාසු වේදනානුපස්සී කියන වේදනානුපස්සන සතිපට්ඨානෙමුත් පුළුවන් කියලා කියනවා. ආත්මේ මේ පෘථග්ජනෙකුට නිවන් සෝවන්නේ. චිත්තානුපස්සනාවත් පුළුවන් ධම්මානුපස්සනාවත් පුළුවන්. ඒ නිසා අපිට කියන්න බෑ අනිවාර්යයෙන්ම කානුපස්සනාව විය යුතුමයි කියලා. මේ තුනේම පුළුවන් කියලා කියනවා. හැබැයි රහත් වෙන්න හතරම ඕනයි කියලා ਸਰවතන්සේකින් කාරණා මතු කරනවා. කෙසේ නමුත් මේ මහා ශිව ස්වාමීන් වහන්සේ කාරණාව ඉස්මතු කළා මම පෙන්වන්න හැදුවේ. ඒ අර පටන් ගන්න වෙලාවේදී මේ කාමයාගේ වේමත්ත භාවය නැති කරලා එකතැනක පටන් ගන්නට ඕන නිසා ਸਰවතන්සේ නාම රූප දෙකෙන් රූප ධර්මයි. රූප වේදනා සංඥා සංඛාර කියන කේ රූප ධර්මයි. සතර සතිපට්ඨානේ කායනපස්සනාවේ තිසවා කියලා කියනවා. එතනදී ඇත්ත එක වහන්න ඕන. එහෙම නැත්නම් අර තලගොයා එළියට පයින්කොට අල්ලන්න බැරුව වගේ කරගන්න බැරි වෙනවා. ඉතින් එහෙම කරලා තමයි අපි මේ ආස්වාද ප්‍රසවාසයට බහින්නේ වෙන විදිහට ඒකත් විස්තර කරන්නේ මේ රූප ධර්ම වලත් විග්‍රහ කරනකොට කියන්නේ ඒක පඨවි ආපෝ තේජෝ වායෝ කියලා හතරයි. ওই හතරෙමුත් ආධුනිකට ලේසි වෙන්නේ වායෝ ධාතුව කියලා කියනවා. මොකද වායෝ ධාතුවේ තියෙන්නේ චංචල කම්පන ගතිය. උණුසුම සිසිලට වැඩිය වැగిරෙන පිටුකරන ගතියට වැඩිය බරහැල්ලු ගතියට වැඩිය මේ කම්පන චංචල දේ නුදුයුණු නොදියුණු මනසට අල්ලන්න ලේසි. ඒ නිසා හුස්මට තමයි හිතියොදා. ඒ මතින් අපි සතිය පිහිටුවලා ඒ සතිය ක්‍රමයෙන් අනිකුත් ධාතු හතරට විහිදුවනවා. තේජෝ ධාතුවට, අපෝ ධාතුවට, වායෝ ධාතුවට දාලා රූප පිළිබඳව හොඳ පරිච්ඡයක් නැත්නම් හොඳ අත්දැකීම් රාශියක් වුණාට පස්සේ ක්‍රමයෙන් ඒ අර දියුණු මනස තුලින් දියුණු කියලා මෙතන අදහස් කරන සතිමත් මනස තුලින් සමාධිය තුලින් වේදනාවට මේ උඩා කනටි වතුරේ පිරීලා පල්ලෙහා කනටියට වැක්කිරනා වගේ වාජනික වතුර පොනනකොට වාජනේ පිටලා උතුරනා වගේ කායපස්සනාවේ වැగిරීම සිද්ධ වෙන්නේ වේදනානුපස්සනාව. වේදනානුපස්සනාවෙන් චිත්තානුපස්සනාව, චිත්තානුපස්සනාවෙන් තමයි ධර්මානුපස්සනාවට යන්නේ. ආහනේ ඒ විදිහට යගියාට පස්සේ ධම්මානුපස්සනාවේදී තමයි ඔය ඇහැට රූප, කනට ශබ්ද ආදී වශයෙන් විවිධාංගීකරණය කරලා අර ඇති කරගත්ත සතිය ඉදිනදා ජීවිතේ වැඩවලදී පවා ඉන්දිය සංවරයට යොදා ගන්න. ඒක නිසා කාමයාගේ රූප ශබ්ද ගන්ධ රස දිගේ ඇති වෙන බව අපි දැනගන්න ඕන. ඒ වගේ මේ කාමයේ හටගන්නේ ස්පර්ශය පහළ වෙන තැනක කියන එක. ඒක පටිච්චසමුපාදයේ සාමාන්‍යයෙන් දන්න කෙනෙක් දන්න. ඒ ස්පර්ශවලිමුත් සියල්ලම නොදිනු මනසට පුරුණ නැති මනසට අල්ලන්න බෑ. ඒකෙදි මේ කයේ පොට්ටබ්බ ධාතුවත් එක්ක එන ස්පර්ශය තමයි අල්ලගන්නේ. අල්ලගෙන ඉවර වෙලා තමයි ඒක නිසා තමයි ඊගාට තියෙන මේ වේමත්ත භාවයේ සරුවචංශේ පෙන්නන මේ ඔක්කොම හිල් ඇරලා තියේදී මේ තලගොය අල්ලන්න බෑ. ඒක නිසා එකකට විශේෂඥ භාවය දිනු කරන්න කියලා මේ කායනුපස්සනාව යොදා ගන්න. අන්නේ කායනුපස්සනාව යොදා ගැනීම පවා හුඟ දෙනෙක් ප්‍රායෝගික වටනකම දන්නේ නැතුව ඊට වැඩිය උසස් ප්‍රශේෂ්ඨයි කියලා වේදනානුපස්සනාවෙන් පටන් ගන්නවා. නැත්නම් චිත්තානුපස්සනාවෙන් පටන් ගන්නවා. එහෙම නැත්නම් ධම්මානුපස්සනාවෙන් පටන් ගන්නවා. ඒකේ නරකක් නෑ අපේ ආත්මවල හොඳට කායනුපස්සනාව කරලා පරිචය තියෙන කෙනෙකුට නම් ඇත්තට මේක උනත් හරියනවා. නමුත් එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද? මේ කායානුපස්සනාවේදී කරන භාවනාව භාවනාවෙන් හිත පිට ගියාද නැද්ද කියලා අට්ටගාලා වුණත් අල්ලලා ඒක තහවුරු කරගන්න පුළුවන්. මේ වේදනානුපස්සනාවට ගියාට පස්සේ ඒක ගාක් භාවනා මනෝමූලමේ නිසා මේ ඉන්නේ භාවනාවයකද නැත්නම් මානසිකාරයකද මනෝ විකාරයකද එහෙම නැත්නම් ඔළුව අවුල් වෙලාද කියලා හොයන්න බැරි වෙනවා. චිත්තානුපස්සනාවට ගියාම ඒක තවත් සංකීර්ණයි. ධර්මානුපස්සනාට ගියාට පස්සේ සම්පූර්ණයෙන්ම වැඩපිළිවෙල යන්නේ රූ නාම පද්ධතියක නිසිපාර යනවද නැද්ද කියලා අල්ලන්නේ. නමුත් කායනුපස්සනාවේදී ඒක රූපාකාරය නිසා අල්ලන්න පුළුවන්. ඒ නිසා අපි නිතරම ඒ කායනුපස්සනාවෙන් ගත්ත ආනාපානය පිම්බි වැකිලි වගේ අරමුණ අත නෑර රහත් වෙනකම්ම ගෙනියන්නේ. එහෙම නැත්නම් අපි දන්නේ අපි ඉන්නේ මනෝ විකාරයකද කියලා. මම දන්නවා කියලා හිතාන ඉන්න හිතවිල්ලකද ඉන්නේ එහෙම නැත්නම් ඇත්තටම ප්‍රත්‍යක්ෂද කියලා හිතාන බෑ. ඒක නිසා කාමයාගේ වේමත්ත භාවයේ දැනගෙන ඒ ස්පර්ශයේදී පොට්ටබ්බ ධාතුව කයට ඇතිවෙච්ච පොට්ටබ්බ ධාතුව පිළිබඳව තියෙන සම්බන්ධතාවය කෙලවරටම යන්න ඕන කියන එක නැත්නම් ආස්වාස් ප්‍රසවාසය කෙලවරටම යන්න ඕන කියන එක ඉතාමත්ම පැහැදිලිව ආනාපාන සති සූත්‍රයේදී සර්වඥාසේ දේශනා දේශනා කරලා ආනාපාන සතිය තුලින් කායන පසනාවට නැටි ආනාපාන සතිය තුලින් වේදනාන පසනාවට නැටි ආනාපාන ආනාපාන සතිය තුලින් චිත්තාන පසනාවට නැටි ආනාපාන සතිය තුලින් ධම්මාන පසනාවට නැටි ඔක්කොම එකම තේමාව දිගේ විස්තර කරලා තියෙනවා ඉතින් මේක උගෝ දෙනෙක් භාවනාදී පටලවා ගන්නවා. එක එක එක එක කමට අමාරු කරනවා. එක එක එක එක භාවනා නම් වනම් දීගෙන අර මුල අමතක කරගන්න. මුල අමතක කෙරුවොත් වෙන්නේ මොකද්ද? අර මිච්ඡා ප්‍රතිපත්ති අවිජ්ජාව මම දන්නවා කියලා හිතාගෙන ඉන්න එක ඉස්සරහට ඇවිල්ලා අර භාවනා කියන සරල විකාශනය අවුල් කරගන්න ඉඳී. නිසා නිතරම ආධුනික මනසක් නාදි කම්මික මනසක් ඉහෙතමානීකමක් ඇති බව විශේෂයෙන්ම විපස්සනා භාවනාදී අවශ්‍යයි. ඒ විතරක් නෙවෙයි විපස්සනා භාවනාදී නිතර නිතර එක මතක් කරලා දෙනවා. කවදාකවත් මම දන්නවා මට තේරෙනවා කියන වචනේ කියවෙන්නවත් අරින්න බෑ. ඒක එන්නෙම ප්‍රපංචය තුළින්මයි. ඒ නිසා අහං නජානාමි භගවා ජානාති කියලා අනේ මට තේරෙන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේට වැටෙනවා කියන එක තමයි අපි නිතරම මතක් කරන්නේ. එතකොට අපිට හේතුවක් තියෙන හැමදාම ඒ අයන්නෙම පටන් අරගන්න. අන්න ඒ විදිහට තමන්ගේ දෘෂ්ටිය සකස් කර ගැනීම. මිත්‍යා දිටිකට ඉඩ නොතබා දෘෂ්ටිය සකස් කර ගැනීම හරි අමාරුයි. මොකද හේතුව අපි මේ විපස්සනා වේතරව ඉගෙන ගන්න <coughs> ශාස්ත්‍ර ශිල්ප කොයි එකෙමුත් කරන්නේ සක්කාය දිට්ඨිය වඩන එක තමයි. නිසා සමහරු සක්කාය දිට්ඨිය වඩන්නවත් භාවනා කරනවා. ඒගොල්ලෝ භාවනා කරන්නේ නිවන් දකින්න නෙමෙයි. එක්කෝ මේ රට්ටු භාවනා කරන නිසා ෆැෂන් එකට භාවනා කරනවා. එතන මේ භාවනා කරන්නේ මේ ඉගෙන ගැනීම වැඩි කරගන්න, වුණ ලස්සන කරගන්න, ලෙඩ සනීප කරගන්න ආදි වශයෙන් මේ ලාමක කාමක ආශාවල් ඉස්සරහින් තියාන මේ භාවනා කරන පටන් අරගත්තට පස්සේ ඒකේ සාර්ථකත්වය කියලා කියන්නේ පාරෙන් පිටපයින්වා කියන්නේ. නිසා නිකරෝම ඒ සම්‍යක් දෘෂ්ටිය ඉස්සරහ තියාගෙන ගියේ නැත්තම් මේක නිකන් බල්ල වලිගයල්ලි කල්ලන්න කරකෙන්නා වගේ එක තැන කරකවෙන්න පටන් ගන්නවා. ඒ නිසා දික්ඨින් චානපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ නිතරම දෘෂ්ටියකටපත් වෙන්නේ නැතුව සිල්වන්ත වෙලා උන්ට පැහැදිලි දර්ශනයක් ඇති කරගන්න ඕනේ. මේ කාමයා කියලා කියන්නේ ඍජු කරන්න පුළුවන් සටනක් නෙවෙයි සම්ප්‍රදාන කුල යුද්ධයක් නෙමෙයි ගරිල්ලා සටනක් දෙන්න වෙන්නේ. මොකද කාමයේ අපට පහර දෙන්නේ සැඟවි ඉඳලා. කෙලින් පහර දෙන්න වෙලාවකොත් තියෙනවා. අනේ නිසා මේ මිච්ඡා දිට්ඨිය අපටිපත්‍ය අවිද්‍යාවත් මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව දෙකම නිසා මේ ਸਰවචනසේ පෙළලා තියෙන පෙත මාර්ගය උපාය අමතක කරන්න නැතුව කරගෙන යන්න ඕනේ. ඒක නිසා යම් දවසක යම් විදියක සූත්‍ර මේ වශයෙන් හෝ චින්තා මේ වශයෙන් මේ <clears throat> කාමයේ පැතිකඩ ටික දැක්කට පස්සේ ਸਰවඥ සමතක් කරන්නේ මේ විපාක තියෙනවා කාමයේ යම් තැනක අසන්තුෂ්ටි කරව මැරුණොත් ඒක සන්තුෂ්ටි ලබා ගැනීම සඳහා සංසාරේ යන්න මේ කාමයේ කියන එක කවදාකවත් සන්තුෂ්ට කරන්න බැරි දෙයක් බව මේ ලෝ වශයෙන්ම තේරුම් ගත්ත දවසේ ආයේ මේ ඊගාව අවුරුද්දේ මොකද කරන්නේ මේ මේ ප්‍රොජෙක්ට් එක හරි ගියාම මොකද කරන්නේ ඊගාව ආත්මේ මොකද කරන්නේ කියන එක පණිදිය කියන එක මතු ප්‍රාර්ථනා කියන එක එතනම ලොප් මේ දැන් තියෙන ටික පමණමයි ඉන් එහාට මොනවත්ක්ත්ම අලුතෙන් හම්බ වෙන්නේ හම්බ වෙනවයි කියලා හිතාගෙන මේ දැන් තියෙන එක ගැන අසන්තුෂ්ටකමක් තියෙනවා. මේක යෝගා ජීවිතයේ තියෙන ප්‍රධානම බාධාව. මේ දැන් තියෙන එකම තමයි ඒක යම්තාක් දුකක් තියෙනවනේ යම් තාක් පෙළෙන ගතියක් තියෙනවා ඕක ඔහොමමයි. ඕක බාරගත්තයි කියලා කිසිම විලැජ්ජාවක් වෙන්නේ. අන්නේම සම්මාදිට්ඨියක් ඇති කරගන්න බැරි නම් අපිට තව යන්න තියෙනවා මට මේක ලබා ගන්න ඕනේ කියන හැම දෙයක්ම ඒ සන්දර්වේ සංකල්ප මතු වෙන්නේම මම ආයනේ තුනේ සක්කාය දිට්ඨිය තුනේ ඒක නිසා ආර්ය ශාවකයා වෙනකොට අඩු ගානේ අකායිටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති නිසා ඒ පුද්ගලයාට සම්මා දිට්ඨියක් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨියක් ඇති කරගන්න තියෙන නැත්නම් නැති වෙන්න තියෙන බාධක සාධක නැති වෙලා තියෙනවා. පු탁ඥයට එහෙම නැහැ. පු탁ඥය වටේ කරකවල කරකවල ආයශරයක් ගෙනලා කොහොම හරි අය මාසක්කායි දිත්තේ වැඩෙන පැත්ත තමයි වඩන්නේ. ඉතින් ඒ නිසා ඒ වෙලාවට ඉස්සරහින් ඉන්න කල්යාණ මිත්‍රෙක් දිහා බලලා ඒ කල්යාණ මිත්‍යාගේ ආදර්ශ අරගෙන ඒ වාගේම Tamange හිතට අවවාද කරගෙන මේක තර්කයෙන් එහෙම නැත්නම් ගාය තිබුණ පළියට කරන්න බෑ මේ ක්‍රමයක් තියෙන ඒ ක්‍රමයට යන්න ඕන කියන එක දැනගෙන නිතරම මේ නියතමානිකම ඉදිරිපත් කරගත්තොත් සම්මාදිට්ඨිය පාර කරගන්න පුළුවන්. උදාහරණ දෙක තුනක් අරගත්තොත් අපි ආනාපාන සති භාවනා කරනවා නම් ආනාපාන සතියේදී ආරම්භයේදී මේ ස්පර්ශය එහෙම නැත්නම් මේ හැපීම ගොරෝසුයි. ඒකයි සර්වඥාන්සේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීචි දීගං වාපස්ස සන්තෝ දීගං පස්ස සාමීචි කියලා කියන්නේ. ඒකේ බලාගෙනම ඉන්න පුළුවන් නම් අරමුණේ ඉන්නේ ඉන්නේ ස්පර්ශයේ තුනි වෙන. ඒක තමයි රස්සංවා නැත්නම් කෙටි වෙන්න පටන් අරගන්නවා. ඉතින් මේ කෙටි වෙන්න පටන් අර ගන්නකොට මේක භාවනාවේ බොඳ වී යෑමක් කියලා හිතන්න පුළුවන් නම් හිතෙනවා නම් ඒක මිච්ඡා දික්කයක් වෙනවා. ඒ මොකද ඕනෙම වස්තුවක් මේ ලෝකයේ දිගින් දිගට බලාගෙන ඉන්නකොට ඒක නීරස වෙනවා කියන එක ඒක න්‍යාය ධර්මයක්. දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා ඕනම දෙයක් එක දිගට අසු කරන්න බලන්න ඒකේ වටිනාකම එන්නේ එන්නේ එන්නේ අඩු වෙනවා. මේ නිසායි අපි අරමුණ මාරු කරන්නේ. මේ නිසා අපි ඉරියව් මාරු කරනවා. මේ නිසා අපි කෑම මාරු කරනවා. මේ නිසා අපි ඇඳුම් මාරු කරන්නේ. සමහර මේ නිසා මාරු නොකරන දෙයක් නෑ. ඒ මොකද හැමදේම බලන් ඉන්නකොට එකේ පා වෙන ගතියක් එන්නේ. ඒ නිසා අපේ හිතන්න පුළුවන් අරමුණු මාරු කිරීම සංසාරේ නම් එකම අරමුණ අධ්‍යා බලායනකොට ඇති වෙන මේ එපා වීම තමයි නිවන කියන්නේ. නැත්නම් නිබ්බිදාව කියන්නේ. එතන අවබෝධ කළ යුත්තේ. මේක තමයි අපිට අමාරුම දේ. අපිට එක ඉරියව්වක ඉන්න බෑ. අපිට එක අරමුණක ඉන්න බෑ. අපිට එක ගුරුවරයෙක් එක්ක ඉන්න බෑ. අපිට එකම භාවනා ක්‍රමයේ කරගෙන යන්න බෑ. මේවා මාරු කර කර මාරු කරන අපි හිතනවා පෝසත්කමක් කියලා. ඉතින් මේකම අභියෝගයට ලක් වෙනවා. අපි තාමත්ම සාදරව බොහොම ගෞරවයෙන් යුක්තව ආනාපාන දිහා බලන හිටපාම ඉස්සල්ලාම දවසේ අපි හිතමු විනාඩි දෙක තුනක් එක දිගට ආනාපානෙ ඉන්න පුළුවන් උනායි කියලා හරි සතුටක් ඇති වෙනවා. සාධ්‍යයක් වේදනාවක් හිතවිලක් නැතුව ආනාපානෙ ඉන්නවා. ප්‍රතිඥාවෙන් ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට වෙන්නේ මොකද්ද ආනාපානෙ ඉන්නේ තුනී වෙනකොට අර ඉස්සල්ලාම දාසෙ තිබුණ සතුට දෙවෙනි දවසේ ආනාපානෙත් එක්ක ඉන්නකොට නැහැ. එන්නේ එන්නේ එක තුනී වෙන පටන් ගන්නවා. ඉතින් එතකොට හුඟ දෙනෙක් හිතනවා වැරදිලා. එහෙම නැත්නම් ඒකෙන් ලැබිච්ච රසය අඩු වෙනකොට පිටපොට ගිහිල්ලා කියන. නමුත් හරියට කරලා කරලා ගුරුරෙක් අවබෝධ කරලා දුන්නොත් මේ ස්පර්ශය ගොරෝසු තැන ඉඳලා සියුම් වෙනවයි කියලා කියන්නේ ස්පර්ශය තුනී කරන වැඩක්. ඒකෙන් වෙන්නේ කාමයේ තුනී වීමක්. ඒ නිසා මෙතනදී ඇති වෙන මේ නීරසකම අසුබ ලකුණක් නෙවෙයි. සුබ ලකුණක්. පටලැවිල්ලක් නෙවෙයි හරිමා හරි පාරට ලකුණක් කියන එක තේරුම් අරගන්නවා කියන එක භාවනා කරන ප්‍රතිශතයෙන් 102ක්වත් කරන්නේ. භාවනා කරන හැම කෙනාම වැඩි වැඩියෙන් ලොකු ලොකුෙන් ඉල්ලන එක තමයි කරන්නේ. නමුත් අරමුණේ සිද්ධ වෙන්නේ නම් තුනි වෙන එක තමයි. ඉතින් ඒ තුනී වෙච්ච අරමුණ දිගා අරමුණ දිහාම වෙනදා ගානටම සද්ධාවෙන් වෙනදා ගානටම වීර්යයෙන් වෙනදා ගානටම සතියෙන් බලාගෙන ඉඳ ලොකු දෘෂ්ටියේ මේරිචි ගතියක් අවශ්‍ය කරනවා. ඇත්තටම කියනවා නම් ඒ තුනී වේගන යන අරමුණක් මූණට මූණ දාලා ධානයින්ට ශ්‍රද්ධාව එන්නෙන්න වැඩි කරන්න වෙනවා. වීර්යය එන්නෙන්න වැඩි කරන්න වෙනවා. සතිය එන්නෙන්න වැඩි කරන්න වෙනවා. නමුත් ඒ අරමුණ කෙරේ අප්‍රියාවක් පහළ වුණොත්, භාවනා වැරදිලා කියලා සැකයක් පහළ වුණොත්, ඒක විශාල පිළිකාවක් වඩටපත් වෙනවා. ශ්‍රද්ධාව අඩු වෙන්නේ. වීර්ය අඩු වෙන්න හේතු වෙනවා. සතිය අඩු වෙන්න හේතු වෙනවා. ඒ නිසා මෙතනදී වුණත් මේ භාවනා ප්‍රාරම්භයේදී යෝගාවචරයට ඇති වෙන මේ ආකල්පෙන් වෙනස පවා හරියට තේරුම් කළ දුන්නේ නැත්නම් ඉතින් යෝගාවචරයා ගුරුවරට බැනලා ක්‍රමයට බැනලා ස්ථානට බැනලා පැත්තක දාලා යන්නේ කියන. ඉතින් ඒ නිසා කොච්චරක්නම් ඉවසන්න පුළුවන් ඕනේද කියන එක නිසා බුරුම් භාෂාවෙන් කියන්නේ ඉවසන්නා නිවන් දකි කිය. ඒක අපිට ඔය භික්ෂුන් වහන්සේලා නිතරම ශීපත් කරන්න කියලා තියෙනවා. කන්ති පරමං තපෝති තික්ඛා. නිබ්බාණං පරමං වදන්ති බුද්ධා. මේ තපස නම වූ තිතික්ෂාව නම වූ ශාන්තිය තමයි නිවනට අත්තර. වහා ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉදිරිපත් වෙලා ලද ප්‍රතිඵල බලාපොරොත්තු ප්‍රතිඵල නොලැබී යෑමෙන් අතහරින කෙනාට කවදාකවත් ඉදිරි ගමනක් වෙන්නේ නැහැ. ඒ නිසා ලොකු ඉවසිල්ලකින් ඒක තුනී වුණත්, එපා වුණත්, කම්මැලි වුණත් වැඩි ශද්ධාවකින්, වැඩි වීර්යයකින්, වැඩි සතියකින් ඒ අරමුණ දිහාම බලන්න ඕන කියලා කියන එක බුදුජානනාංශයේ නිකන් හිත ගන්න කියන එකක් නෙවෙයි. ඒක ඊටාත්ම මේ විපස්සනාවේ අත්‍යන්ත ලක්ෂණයක්. පටන් ගන්නකොට ගොරෝසුට තිබුණාට එන්න එන තුනී වේගනේ යනකොට සද්ධාව අඩු නොකර ඒක දිහා බලන්න. ඒක නිසා උදාහරණයක් වශයෙන් කියනවා නම් ඉර පායනකොට තරු මැකෙනවා. ඉතින් තරු අධ්‍යා බලන කොච්චර ඉර පායගෙන ආවත් ඒක දිහාම බලන්න හිටියොත් සද්ධාවෙන් ඉවසිල්ලෙන් බලන කෙනාට ඒක නොසලකා ඉන්න බලන කෙනෙකුට වැඩිය වැඩි වේලාවක් යනකම් තරුව දිහා බලන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම උදාතරුවක් වශයෙන් පාර වෙන සිකුරු තරුව දිහා බැලුවොත් ඉර නගිද්දී ඒ තරුවේ දිස්නේ අඩු වුණාට දවල් වුණා තරුව දැක ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. උන් මගදී අතහැරලා දැම්මොත් ඒ ප්‍රයත්නේ ඒ පුදුලට කවදාකවත් ඒ සිකුරු තරුව දවල් පායලා තියෙදි බලන්න හම්බ වෙන්නේ ඒ නිසා යෝගාවචරයට සිද්ධ වෙන්නේ මේ අනිකුත් ශිල්පවල තියෙන වැඩපිළිවෙලක් නෙවෙයි. ඒ අරමුණ තුනී වෙන්න වෙන්න වෙන්න විශ්වාසය වැඩි කරන්නයි වෙන්නේ. සන්ත සද්ධාව. ඒ වගේම යොදන වීරිය වැඩි වීරයකට ගන්න වෙනවා. යොදන සතිය අඛණ්ඩ සතියක් බාඩපත් කරනවා. ඒතකොට තමයි අර අම්මතර જાති සමාධියක් සහ ප්‍රඥාවක් ඇති. ඉතින් ඒක නිසා අරමුණ තුනී වේගන යනවා කියලා කියන්නේ කීකරුකමක් කියලායි බාර ගන්න වෙන්නේ. නැත්තම් සතියේ වැඩිවීමට අවස්ථාවක් කියලා තමයි බාර ගන්න. ඉතින් මේ දේ කරගෙන යන්න බැරි වෙන අභ්‍යන්තරගත කාරණාව තමයි මේ දේ කෙරෙහි නුරුස්නා ගතියක් හිතේ පහළ වෙනවා. නීරස ගතියක්, කම්මැලි ගතියක් අපි එකට සමානලාට ඉස්සරහට යනකොට ඒකට පාවිච්චි කරන්නේ මේ නිබ්බිදාව කියලා නමුත් ඒක ආධුනිකයට පවා පහළ වෙනවා. අරමුණු තුනී වේගන යනකොට එක්කෝ සැක කරනවා. එක්කෝ දමල ගහලා නැගිටලා යනවා. ඒ නැත්තම් හයියෙන් හුස්ම ගන්නවා. මේ নানা ආකාර වලට බාධා කරනවා. අන්න එහෙම බාධා කරන්නේ නැතුව අරමුණ දිගේ මේ රූප කර්මස්ථානෙම කියමුකෝ බලාහන යනකොට එන්නේ එන්නේ එන්නේ එන්නේ ඒ රූප කර්මස්ථානයේ සඳහා ගත්තා වූ ආස්වාද ප්‍රසආසෝ පිම්බීම හැකිලිම හෝ වම දකුණ වශයෙන් ගත්තා ඒ සම්මුති රාමෝ බිඳගෙන ඒක ඇතුලේ තියෙන හුදු කම්පන චංචල උණුසුම් සිසිල් ගති කියන ධාතු මනසිකාරයට පුංචි පෙරලියක් සිද්ධ වෙනවා. මෙතනදිත් යෝගාවචරය තවත් අවුලකට පටලැවිල්ලකට එන්න ඉඩ තියෙනවා. ඒ මොකද මේ ආස්වාද ප්‍රසආසය බිම්බිම හැකිලිම වම දකුණ වශයෙන් දීපු ඒ සම්මුති ලකුණ තුල පවතින ධාතු ගුණ පේන්න පටන් ගන්නකොටම මේ අජ්ජත් බයිත්තා කියන ගිය සීමාව කඩලා එතකොට ආනාපානීදී පේනේ තැර වෙන ගතිය මුළු ශරීරේ පුරාම තැන් තැන් වලින් තැර වෙන ගතිය පේන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචර හිතෙන්නේ අරමුණෙන් හිත පිටපැන්නයි කියලා. මුළු කයම වේලෙනවා දඟලනවා. මුළු කයම සාහලවනවා. নানা ආකාර විදිහට පේනවා. එතකොට අර ඉස්සල්ලා පුළුවන්කමක් තිබුණා නම් හරියටම ඩ්‍රොයින් පින් එකක් ගැවුවා වගේ ඇල්පිනට්ටක් ගැවුවා වගේ හරියටම ආනාපාන වෙන තැන අල්ලන්න මේ ධාතු මනසිකායට හිත ප්‍රවිෂ්ඨ වෙනවත් එක්කම අන්න ඒක කොටු කරගන්න තිබුණු ගතිය නැතිලා යනවා. දැන් බැලුමක් පුපුරලා ගියා වගේ වෙනවා. ඉතින් මේක ඇත්තටම භාවනාවේ දියුණුවක් කොටිම කියනනම් අජත්ත බහිද්දා කියන ආපු මේ සීමාව කඩල යමක් සිදු නමුත් අර දැඩි කුමර කුමරි සැපසහිත වැඩිච්ච දැඩි නිත්‍ය සංඥා වැඩිච්ච කෙනාට මේ වෙලාවේදී වක්කාර ලකුණු පහළ වෙනවා. පුදුමාකාර බයක් පහළ වෙනවා. සහලවනවා. ඉන්න පෝරකේ ලෑන්ලයින් කරුවා වගේ භාවනා කරනවා වගේ හිතෙනවා. නමුත් මේ වගේ පුංචි පුංචි අභියෝග ඉදිරියට යන්නේ නැත්නම් කවදාකවත් සම්මත ආස්වාස ප්‍රසවාසයේ 15 කාට හැරෙන්නේ. සම්මත පිම්බීම හැකිලිම කවදාකවත් ධාතුමනස්කාරට හැරෙන්නේ. කවදාකවත් සක්මන වම දකුණ කියන ගියේ එක තුල කියන කම්පන චංචල ගති ධාතුමනස්කාරයෙන් දකින්න හම්බ වෙන්නේ. අපි හිතමු මෙතන මොකදනේ භාවනා කරපු අය නිසා මම හිතනවා මේ මට ඉදිරියට යන්න පුළුවන් කියලා. මේ ඇත්තෝ කොහොම හරි මේ මාරෝ කරගත්තයි කියලා අපි ධාතුමනස්කාරට ගියා. දැන් ධාතුමනස්කාරට ගියාම අපි ඉන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර මහා භූතයන්. මේ හතර මහා භූතයන් කිසියම් භව විභාගයකින් තොරව එකින් එකට මාරු කරනවා. කම්පන චංචල තිබුණු තැනින් කපාට උණුසුම් සිසිලට යනවා. ආය බරහැලු ගතියට යනවා. විවිධ පැති වලට මාරු කරනවා. මේ ඔක්කොම යෝගාවචරයට පේන්නේ Tamanට බාධාවකට ආවා නමුත් මේ සිද්ධ වෙන්නේ ඒ 13 නැවිලා තම තමන්ගේ රංගන තම තමන්ගේ භාෂාවෙන් ඉදිරිපත් කරලා යනවා. එතකොට මේ යෝගාචරයක මේ පාඨවි ධාතු දැනගන්න එක ආපෝ ධාතු දැනගන්නට වැඩිය හොඳයි. නැත්නම් අඩුව හොඳයි කියන මේ තාරතිරම් බලන්නේ නැතුව මේ හුදු ධාතු අපි ලොකු සංස්කෘතික වචනෙන් කියනවනම් යෝගාචරය ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. එක එක නාපුවම එක්කෙනේ නලවලා පෙන්නනවා. එක්කෙනේ කොළ උණුසුම් සීසල් කරලා පෙන්නනවා. තව කෙනෙක් බර හැලු කරලා පෙන්නනවා. ඔක් එකකවත් තාරතිරමක් නැහැ. මේවා සේරම සමහිත. කොයි එක්කනටලා ගියත් එකම වේදිකාවේ නටන්නේ. එකම මිනිහමයි වෙස්මාරු කරගෙන එන්නේ කියලා බලانے හිටියොත් යෝගාවචරය යයි තැනකට මේ පාඨවියාපෝ තේජෝ වායෝ හරහ තියෙන අවකාශ ධාතුවේ ගිහිල්ලා අතරමං. එතකොට අර කම්පන චංචල කොහොම හරි මනින්න කිරන්න පුළුවන් ගති නැතුව ඒව අතරමැද තියෙන හිස් අවකාශයෙන් අතර වෙනවා හිතේ. එතකොට පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. මේ වෙච්ච දේ කියන්න වචන නැතුව යනවා. වෙච්ච දේ කියන්න භාෂාව වැඩ කරගන්න නැතුව යනවා. Tamanටත් තේරෙන්නේ මේ අතරමං වුණාද? එහෙම නැත්නම් මේ භාවනා ඉදිරියට ගියාද කියලා. මේක ගුරුවරට කියන්න ගියාට පස්සේ විශාල ප්‍රශ්නකට මතුවෙනවා. මොකද මේ භාෂාව්‍යාකරණය ඔක්කොම වැඩ කරන්නේ ප්‍රඥප්ති පැත්තේ විතරයි. හිත මේ પરමාර්ථයට ගිය ගමන් අපි අර අරගෙන ගිය උපමාවල් මේ කෝදු මාන්න මිමි තේරම මේ අවලංගු තත්ත්වයටපත් වෙනවා. ඇතුළත පිටත සීමාවක් නැතුව යනවා. එතකොට යෝගාචර පළවෙනි වතාවට වීදුරු භාණ්ඩයක පැලිරක් ගියා වගේ ඊමණසගේ සක්කාය දිට්ඨිය පළවෙනි පැලිර යනවා. දැන් මේක ඇතුළක් පිටක් කියලා දෙයක් නැහැ. පට වියාපෝ තේජෝ කියනකට වැඩි තියෙන අවකාශේ මේ අවකාශයේ ඉන්නකොට බාධාවක් නැහැ තමයි. නමුත් මම ආයනේ මමයට ඉන්න තැනක් නැහැ. පය ගහගන්න තැනක් නැහැ. නිසා මිනිහා දඟලනවා. දඟලලා নানা ප්‍රවිදිර අපිට උල්පන්දම් දෙනවා. අරක කිරුවොත් නරකද මේක කිරුවොත් නරකද කියලා ෂටගති, මායාවී ගති, වංචනික ධර්ම රාශියක් වැඩ කරන ඉතින් යෝගාවචරය දවස් ගාණක් පරියංක ගාණක් ආස්වාස ප්‍රසවාසින් ඇවිල්ලා ධාතු මනසිකාරයට ගිහිල්ලා ධාතු මනසිකාරය හොඳට පරිචයක් ලබාගෙන ඒවා හරහා තියෙන අවකාශය දක්වාම යන ගමන විපස්සනා වෙදීමේ යන ගමන යෝගාවචරයාගේ ගමන හරියට මේ ලෝකයේ ඉන්න කෙනෙක් අජට අවකාශ යානයකට ගිහිල්ලා පෘථිවි කක්ෂයෙන් පැනලා අභ්‍යවකාශයට ගියා වගේ. ඉතින් ඊට පස්සේ ගුරුත්වාකර්ෂණය වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ මේ ලෝකේ තියෙන විදිහට කැමරේස් කෙනෙකුටවත් කන්න හම්බ වෙන්නේ නැහැ. ඔක්කොම පාවෙන්න පටන් ගන්නවා. කිසිම ගුරුත්වාකර්ෂණ නැහැ. ওই සෙල්ලම තමයි අයිසෙක් නිව්ටන් තැන ඉඳලා ওই අයින්ස්ටයින්ට යනකොට සිද්ධ වුනේ. අයිසෙක් නිව්ටන් නිව්ටන් ඉන්න කාලේ හැම දෙයකටම ස්කන්ධයක් සහ වේගයක් සහිත මනපු නිසා උන්ද හරියට ප්‍රස්තාරි ගහලා පෙන්නවා මෙන්න මේක මෙහෙම ගියොත් මෙතෙන්ට යන්න ඕනේ. නරක වෙලාවට වගේ අයින්ස්ටයින් කියලා පය ගහිලා හැප්පිලා ඒක ඇතුළට ගියා. ඇතුළට ගියාට පස්සේ උන පාටිකල් කියන જાති නැති වෙලා එනර්ජි කියන එකට ආවට පස්සේ අනේ දැන් නිව්ටන්ගේ නීති වැඩ කරන්නේ මොනම විදියකින්වත් අර ක්ලාසිකල් ෆිසික්ස් මේ අලුත් තියෙන ක්වොන්ටම් ෆිසික්ස් වලට අල්ලන්නේ. පිටේ මනසට සිද්ධ වුණා සම්පූර්ණ සංසිද්ධිය අලුත්ම දෘෂ්ටි කෝණිකෙන් බලනද මං හිතන්නේ මේක මේ සම්මුති ලෝකේ ඉඳලා පරමාර්ථ ලෝකේ යෑමත් එක්ක සම්පූර්ණ සරල සමාන්තර ගතියක් තියෙනවායි කියලා. නමුත් අද විද්‍යාව අනාගෙන තියෙන ඇනිල්ලව තියා බලනකොට යෝගාවචරයේ අනන ඇනිල්ලම තමයි. කිසිම වෙනසක් නැහැ සත්‍ය කරා ලං වෙන්න වෙන්න සහලවනවා. වෙන්න වෙන්න වෙන්න අසරණ තත්ත්වයටපත් වෙනවා. මොකද අසරණ වෙන්නේ සක්කාය දිට්ඨිය තමයි. මාන්නේ තමයි. තණ්හාව තමයි. ඉතින් මේ සක්කාය දිට්ඨිය නැති වෙච්ච අයිතිවාසිකම් ලබා ගැනීමට දාන්න දහංගට තේරම දාන්න. ඒකව තමයි සාකච්ඡාවට යෝගාචර මත කරන ප්‍රශ්න වල තියෙන්නේ. ඒ දහංගට මතුවෙන හැටි තමයි. ඒක දෝෂයක් නෑ කාගෙත් ඇති එහෙම තමයි. නමුත් ඒවාද කරන්නේ නැතුව දිගටම ඒ ආස්තික ප්‍රඥප්තිය කියන පටවියාපෝ තේජෝ වායෝ වෙනුවට නාස්තික ප්‍රඥප්තිය වෙන අවකාශ ධාතුවට ගිහිල්ලා එහි නොසලෙන මනසක් ඇති කරගන්නවා කියලා කියන්නේ පයිලට් කෙනෙක් ඇස්ට්‍රොනොට් කෙනෙක් වෙලා ගුරුත්වාකර්ෂණයේ තියෙන තැන ඉඳලා ගුරුත්වාකර්ෂණ නැති තැනට ගිහිල්ලා එහි කාලයක් ගත කරන්න පුරුදු වෙනවා වගේ වැඩක්. මේක කරන්න පුළුවන් එකම සතා මනුස්සයා විතරයි. ඒ වුණත් මනුස්සකම දැතුව පඬිතකම තියාගත්තොත් කරන්න බෑ. මනුස්සකම තියෙනවා. එහෙනම් සත්‍ය සර්වචනාන්දට ගරු කරා. ශ්‍රද්ධාව තියෙනවා. වීර්යය තියෙනවා. සමාධිය තියෙනවා. සතිය තියෙනවා. ගිහිලා එතන ගියාට පස්සෙත් මේ සතිය තාම තියෙනවා. සමාධිය තියෙනවා ඒක නිසා ඒ පරණ පුරුදු තර්ක ඇහුම් ගන්න දුන්නට Tamanda පුරුදු විදිහට කාලය නොතේරුණාට, දේශේ නොතේරුණාට, ව්‍යාකරණ කර දාන්න බැරි වුණාට අරකින් මේකට මාරු වේවි. අපි කියන තඩ මාරුව කියලා මම කියන්නේ. ඒ තඩ මාරුවේදී නොසලී ඉඳලා එහා පැත්තට ඉඳලා සරුවචනාංශික වචනින් කියනවා ආර්ය தත්තරපත් වෙන්න. පුතඥයා මොන්න දාංගටේ දාලා හරි උත්සාහ කරන සක්කාය චිත්තාව කරන්නේ. තමන්ගේ මාන්නේ ෂට ක්‍රමයකට හරි ඉත්තාව කරගන්න. තණ්හාවට දාශකම් කරන්න. ආර්යත්‍ත්‍යට පත්‍විච්ච කෙනා විතරක් දන්නවා මේක නිසා තමයි අපි සංසාරේ අතාරින්න බැරි. අපි කරන්නේම හොඳින් හෝ නරකින් සක්කාය දිට්ඨිය තහවුරු කරනවා. හොඳින් හෝ නරකින් මේ තමන්ගේ මහානක්කාරකම අවමානී හෝ අදිමානීය ඉස්මතු කරන එක. නැත්තම් තණ්හාවට දාශකම් කරන එක. එහෙම නොකරන්න නම් මේ ස්පර්ශයගේ තුනී වීම වෙනකොට ආකාශ ආනාපාන සතියෙන් ගිහිලා පටවියාපෝ තේජෝ වලට ගිහිලා ඒකෙන් අවකාශ ධාතුර ගාවට ස්පර්ශේ නැතුණා. ස්පර්ශේ නැතුණාට සතිය තියෙනවා. ස්පර්ශේ නැතුණාට සමාධිය තියෙනවා. අන්න වගේ නැති වෙච්ච කරුණු වෙනුවට මතුවෙච්ච මේ සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම ගැන අදාගෙන එහෙමම ඉදිරියට යන එකට ඒ යෝගාවචරයා මේ රූප කර්මස්ථානයේ ඉක්මවලා කායනුපස්සනාවේ ඉක්මවලා ක්‍රමයෙන් වේදනානුපස්සනාවට බහැර. ඒකට කිසිම මේ භාවනා ක්‍රම වෙනස් කරන්න ඕනේ නැහැ. කමඨාන වෙනස් කරන්න ඕනේ නැහැ. කමඨානීම පරාවර්තනයකින් පරාවර්තන වචනේ නෙමෙයි මේකට යොදන්න වෙන්නේ තියෙන්නේ පරිණාමයකින්. එහෙම නැත්නම් රූපාන්තරණයකින් මේ වේදනානුපස්සනාවට ගියාම මේ දෘෂ්ටියයි මේ වෙච්ච සංගතියයි ඊගාවට මතුවෙන වේදනානුපස්සනාදී ආ බලනකොට පුදුමාකාර සම්බන්ධයක් තියෙනවා. ආනාපාන සති සූත්‍රය බොහොම ලස්සන සරුවචනසික පෙන්ලා දීලා තියෙනවා. යම් කිසි කෙනෙක් මෙන්න මේ විදිහට පස්සම්බයං කාය සංඛාරං කියන විදිහට ආස්වාද ප්‍රසාද දෙකේ ස්පර්ශය හොඳටම තුනී කරලා සංසිඳවලා ඒකෙදී බය වෙන්නේ නැතුව ප්‍රශ්න කරන්නේ නැතුව හයියෙන් හුස්ම ගන්න නැතුව නැත්නම් ගොරසු කර ගන්න නැතුව නින්දට වට ගන්න නැතුව එහා පැත්තට ගියොත් සම්මාදිට්ඨියකින් නැත්නම් මේ යන පාර හරි කියලා හිතුවොත් පමණ පීතිපටි සංවේදී කියන වේදනාවේ හොඳ පැත්ත දක ගන්න. සුඛපටි සංවේදී, සුපීතිපටි සංවේදී කියලා පස්සම්බයං කාය සංඛාරං කියන විභාගේ පාස් වෙච්ච කරන හම්බෙච්ච ටැග්ග තමයි පීතිපටි සංවේදී. යම් වෙලාවට මේක සැක කරොත්, යම් වෙලාවට මේක වැරදි කියලා හිතනොත් සහලවනවා. එපා කරනවා නිදිමත කරනවා කම්මැලි කරනවා ඉතින් මට වැරදුනා මට පෙරදුනායි කියලා නිකටල්ලේ තියන චච්චංගකයි එකම දේ තමයි වෙන්නේ සම්මියදෘෂ්ටි ඇති කෙනා ඒක පස්සන ප්‍රීතිර කාරණාවක් කරගන්නවා අසත්පුරුෂයා ධර්ම නොදන්න කෙනා ඒකෙදිම බයක් පහළ කරගෙන කමටහන් මාරු කරනවා ගුරුවරයා මාරු කරනවා নানা ප්‍රතත් වලටපත් ඒක නිසා මේ කායන පසනලා වේදනාන පසනාවට මාරු වෙන තැන නැත්නම් රූප ධර්ම වල ඉඳලා නාම ධර්ම වලට මාරු වෙන තැන කිසිසේත්ම අවුල් පාසයක් වෙන්න දෙන්නේ නැතුව ඊ타ත්ම සූදානම් ගමනකි. ලෑස්ති වෙලා ගියොත් තේරෙන පටන් ගන්නවා ලෝකයේ හැමදාම ධර්ම නියාමයක් තියෙනවා. කාණපසන අපිරුණා රෝ වේදනාවට පසනට වැටෙනවා. ඒ වැටෙන වෙලාවේදී අද හරියට හෙට වරදින්න පුළුවන්. අද හරිය වැරදුනාට හෙට හරියන්නත් පුළුවන්. ඉතින් ඒ සඳහා ඒ කඹේ ඇවිදින්න වාගේ මාරු කරගෙන අපි හිතමු වේදනන පසනාවට මේ මාරු නැත්තම් කමන්ට සියුම් ප්‍රීතියක් තේරෙන පටන් ගත්තයි කියලා කොහොමද මේ ප්‍රීතිය අර්ථකථනය දෙන්නේ අර මෙච්චර වෙලා යෝගාවචරය අරමුණට මෙහෙවමින් මෙහෙවමින් අරමුණ හොයමින් මානසිකාරයක් පැවැත්තුවා මෙන්න මෙතෙන් ගියාට පස්සේ යෝගාවචරයට උනන්දුවත් වුණත් අරමුණෙන් පිට යන්න බැරි තරමටම අරමුණ ඇතුළට වැටලා තියෙනවා මොනම සද්දයක්වත් ඇහෙන්නේ මොනම වේදනාවක්වත් නැහැ අරමුණ ඇතුලේ බොහොම ජයට හිනවා. ඒ වගේම මීට ඉස්සෙල්ලා ඇහෙන් කනින් ආසෙන් දිවෙන් කයින් ලැබුවා වූ යම් සැපක් තියෙනවා. ආමිෂ සැපක්. ඒ සියලු සැපයන්ට වැඩිපුර මෙතෙන් තියෙන නිර්ආමිෂව පිරිච්ච ගතියක් දැයි. සම්පatti කරගතියක් දැයි. ඒකට කියනවා සාසන සම්පatti කියලා. එහෙම නැත්නම් නිර්ආමිෂ ප්‍රීතිය කියලා. මෙන්න මේ නිර්ආමිෂ ප්‍රීතිය අහලා තිබිච්ච එහෙම නැත්නම් මේ ප්‍රයත්න කරලා කරන භාවනාවට වැඩිය ප්‍රයත්නකින් තොරව කෙන බානවා හොඳයි කියලා අහපු කෙනාට ගොරෝසු ස්පර්ශයට වැඩිය සියුම් ස්පර්ශය හොඳයි කියලා අහලා තියෙන කෙනාට එහෙම නැත්නම් සක්කාය දිට්ඨියකින් යන ගමනට වැඩිය ඉබේ භාවනාම කරන එක හොඳයි කියලා අහපු කෙනාට අර ප්‍රීතිය දෙගුණ තෙගුණ වෙනවා. ඒක නැති කෙනාට ඉතින් එතන සෑහෙන කාලයක් ගන්න වෙනවා මේ වෙලා තියෙන හොඳ දෙයක් බව තේරුම් නමුත් අපි හිතමු යම් කිසි කෙනෙක් මේක හරියට ගැටේ බේරගෙන සක්ක සම්මාදිට්ඨිය කුත් ඉඳලා මේ ඇති වෙච්ච ප්‍රීතියට ආසා කරයි කියලා. ඒත් ආයෙ වැඩේ. මේ ඇති වෙච්ච ප්‍රීතිය දැනගෙන මේ නිර්ාමිෂ ප්‍රීතියක් කියලා ප්‍රීතියට කාමයේ ඇති කරගත්තා. ආසාව ඇති කරගා ආයෙ වැඩේ. ඒවට තමයි විදර්ශනා උපක්ලේශ කියලා සඳහන් කරන්නේ. ඉතින් ඒ නිසා මේ ප්‍රීතිය මග ලකුණක් වශයෙන් ගත්තට ඒක බදා ගන්න යන නරකයි. මේක ලොකු සාංශය කියලා තියෙනවා. හරියට කටුකෝල් සහිත අන්ධකාර කැලයක සර්පියොත් තියෙන කූඩල්ලොත් තියෙන දනක ධන ගාගෙන කුර ගාගෙන යම් කිසි කෙනෙක් වැස්සේ රිංගනවයි කියලා හිතමු. පියවර පියවර පාස බය ඇති. පියවර පියවර පාස අනිශ්චිතතාවයේ තියෙන මේ සර්පෙක් ඉඳලා පණීද කොටියෙක් පණීද කූඩල්ලෙක් අයිද කටු වැනේයිද වරුසාව සීතල ආන්නේ මේ යන කෙනෙකුට ඒ කටුල අඳුපන්තර ගෙවම් කරලා වෙල්ෙලියක් හම්බුනායි කියලා හිත. එතකොට හිතගෙන යන්න පුළුවන් තරමක් තියෙනවා. නමුත් මේ වෙල්ෙලිය මඩ ගොහරුවක් තියෙනවා නම් හයියෙන් යන්න ගියොත් එන්නේ මඩ ගොහරුව එරෙනවා. ඒ නිසා මේ මේ කායනපස්සනාවේ සාර්ථකත්වයේ තුලින් වේදනානපස්සනාවේ හොඳ පැත්ත දැක්කත් යෝගාචරය තාම තියෙන අනුතරදායක තත්ත්වයක. නිබ්බිදාව වරදොලා තේරුම් ගන්න ද්වේෂයටපත් වෙලා දමලා ගහලා යන යෝගාවචරයට සහනා පිළිබඳ තියෙන මහා පැංගිරි අත්දැකීම. ඒ වෙනුවට නෑ නෑ මගේ වැඩි හරි මම දැන් කොහොමද හරි තැනකට තමයි ආවේ කියලා ප්‍රීතියටපත් වුනහම ඒ වාගේම බොරුවලක් ඇහැත්ලා තියෙනවා මේ පැත්තේ. ඒ නිසා මෙතන ගියා කියලා කියන්නේ සෝවාන් වෙලාවත් රහත් වෙලාවත් මොනවත් නෙවෙයි. අරිට වැඩි සියුම් අභියෝගයකට මොන දෙන්නේ. ඊට පස්සේ එන වේදනාව සැප වශයෙන් දුක් වශයෙන් මෙනෙහි කරගෙන ඒ යෝගාවචරය අයේ ඒ බොරු වලවල් දෙක එහෙම නැත්නම් ඒ මාර පාස දෙක අල්ලන්නේ නැතුව හිටියොත් සත්පුරුෂයි කියනවා. සර්වචන් මහත්මයා දේශනා කළා තියෙනවා මෙච්චර දක්ෂ වෙච්ච යෝගාවචරය මේ ප්‍රීතියට නතු වුණොත් මේ සුඛයට නතුනොත් අසත්පුරුෂයි කියලා. මෙච්චර හිල්වන්ත මෙච්චර ගුණවන්ත මෙච්චර භාවනාවේ දක්ෂ මෙච්චර කැප කරපු කෙනා මේ අවුච්ච ප්‍රීතියට නැතු වුණොත් අසප්පුසයි කියලා මේ අවුච්ච සුඛයට අහුනොත් අසප්පුසයි කියලා කියනවා ඒකෙදි තසත්පුරුෂ නොවි අපි හිමීට ජාම බේරගෙන ඉස්සරහට යනවයි කියලා හිතමු කඹේ විදිනා වගේ නැත්තම් අර අවුරුදු සේ පවත්තන මේ බාධක ජීවන තරගයකදී අපි ගියයි කියලා ඊට පස්සේ තමයි යෝගාවචරයට මේ දෙකේ හුඳට පදන් වුණාට පස්සේ ඒ දෙකේ හොඳට කලතුණකම ආවට පස්සේ ඒකෙදි වෙන්න පුළුවන් සංකීර්ණතාව පිළිබඳ හොඳ අවබෝධයක් ආවට පස්සේ තමයි පස්සම්බයං චිත්තපටි සංවේදී චිත්ත සංඛාර පරිසංවේදී අසසිසාමිති සික්කති කියලා ඒ යෝගාචර රූප ධර්ම පිළිබඳව තියෙන තියෙන අගුකොන් ඔක්කොම සමතේකටපත් වුණාට පස්සේ ඔන්න ඉස්සල්ලාම් වතාවට පිරිසිදු ප්‍රශ්න පත්‍රයක් විදිහට මේ චිත්ත සංඛාර කියන්නේ මොනවද කියලා වැටෙන්න පටන් ගන්නවා. චිත්ත සංඛාර කියලා කියන්නේ වේදනා චෛතසිකයයි සංඥා චෛතසිකයයි. ඇතර මේ සූත්‍රය අපි ඊගාට යන්න තියෙන්නේ තෙතෙන්න තමයි. කාමයේ පිළිබඳව මේ පරිචය ඇතුණාට පස්සේ සර්වඥයන් සඳහන් කරනවා වේදනාව දත යුතුයි. වේදනාවේ නිදාන සම්භවයේ දත යුතුයි. වේදනාවේ වේමත්ත භාවයේ දත යුතුයි. වේමතාව විපාක දත යුතුයි. නිරෝධයේ දත යුතුයි. නිරෝධ ගාමී ප්‍රතිපදාව දත යුතුයි. ඉතින් මෙතෙන්ට එන්නේ මේ වේදනාව පිළිබඳ මේ අභ්‍යාසපන්තියට එන්නේ කායනපසනායේ දක්ෂ වෙච්ච මදමාවත දන්න සම්‍යක් දෘෂ්ටිය දන්න යෝගාවචරය විතරයි. ඒ කෙනාට උනත් අර ඇති වෙච්චි අමතර ප්‍රීති සුඛය පවා අමතර ලාභයකට ගන්න නැතුව ඒක පිළිබඳව මධ්‍යම ප්‍රතිපදායෙන් බලන්න සිද්ධ වෙනවා. උපක්ලේශ වශයෙන් බලන්න සිද්ධ වෙනවා. එතකොට තමයි මේ වේදනාව සහ සංඥා දෙක ඇති වෙනවා. උඟ දෙනෙක් භාවනා කරපු අය මං හිතුවට වැඩි ප්‍රතිශතයක් මේ මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ හොඳට ආනපන සංසිඳවල සමහරට විනාඩි 30 40 50 මේකේ ඉන්න පුළුවන් තත්වයක තියෙනවා. නමුත් ඒකේ තියෙන තල තුනකම මදිකම නිසා ඒකේ තියෙන පදන් වීම මදිකම නිසා මේ ඉන්න කාලය පුරාවට විඳීමක් නැහැ කියන එක තමයි ආධුනිකයා කියන්නේ. ඒ වෙලාව හැටියට මන්ට <clears throat> නිින්ද ගිහිල්ලත් නැද්ද දන්නේ සතිය තිබුණත් නැද්ද දන්නේ නැහැ. කාලය සහ දේශය පිළිබඳ හැඟීමක් නැහැ කියලා කියනවා. නමුත් ඒකම සිද්ධ වෙන්න ඇරියොත් මේකෙදි වේදනාවක් තියෙනවා අදුක්කම සුඛ જાතිය කියලා. ඒකේ තුල තියෙන පරිචය තුල අත්දැකීම තුල තේරෙන පටන් ගන්නවා ඉන්න බව දන්නවා. මැරිලා නැති බව දන්න. නිින්ද කියලා නැති බව දන්න. ආන්න ඒක දිහා හොඳට බලන්න හිටියොත් මේ මොකද්ද වේදයක් විඳීමක් මේක තුල තියෙනවා. ඒ විඳීම සතියට ලව් කරන පටන් අරගන්නේ ඒක උරු දෙයක් වඩපත් වෙන. ඒක gedara බව වෙන්න ඕනේ. Tamangeම දෙයක් වඩපත් කර ගන්න ඕනේ. මේ වෙලාවේදී යෝගාවචර තමන්ගේ භාවනාව නිට්ටි නිට්ටි අභ්‍යාසයටපත් කරා. හැමදාම යම් වෙලාවල් ප්‍රදාන්න. හැම වෙලාවම සක්මන පරියන්ක වගේ දේවල් යොදා ගන්නවා. නිතර නිතර බණ අහමින්, කල්යාණ මිත්‍රයන් ඇසු කරමින් මෙන්න මේක හොඳට තහවුරු කරගත්තොත් මේක තුල විඳීමක් වේදනාවක් තියෙනවා. අන්නේ වේදනාවට ඇසැරෙන්නේ ඒ කායන පස්සනාවේ ස්පර්ශය සම්පූර්ණ ගෙවලා දාලා එහෙම නැත්නම් ඒක පිළිබඳව හොඳ තලසුණකමක් ආවට පස්සේ ඒ වේදනාවේ මුල් මුල් හරිය තමයි අර සුඛ වේදනා සුඛ මේ ප්‍රීති වශයෙන් පෙන්වයි. ගෙවම් කරාට පස්සේ ඉතුරු වෙන බොහෝ විට <clears throat> ආදුක්කම සුඛ වේදනා. ඉතින් අපි ඉස්සරහට සාකච්ඡා කරමු වේදනාවේ සැප දුක වශයෙන් තියන තාක්කල් අපි කියන ගොරෝසුයි කියලා. ස්පර්ශ ගොරෝසු. මේ දෙක ගෙවම් කරලා පැමිණෙන අදුක්කම සුඛයට එනකොට නොදැනෙන මට්ටමක් තියෙනවා. එතකොට ස්පර්ශය අඩු වෙනවා. ඒ නිසා සැප දුක තියෙන තාක්කල් නිව සංසාරේ කියලා කියනවා. අදුක්කම සුඛේ පැත්තට කියලා නොදැනෙන මට්ටමට යනවා කියලා කියන්නේ මධ්‍ය ප්‍රතිපදාව කියේ. නිවන කියේ. නමුත් වෙලා තියෙන්නේ අදුක්කම සුඛයට එනකොට පුදුම කාලකන්නිකමක් හිතට දැනෙන. පුදුම කම්මැලිකමක් දැනෙනවා, කොටු වෙච්ච ගතියක් දැනෙනවා, තනි වෙච්ච ගතියක් දැනෙනවා. හති කොන බැලුවොත් පේන්නේ මහා කාන්තාරයක් මැද දකින්න පේන කවුරුත් නැතුව තනි වුණා මහා මූදක් මැද පුංචි ඔරුවක කොටු බිමක් පේන්නේ නැතුව කොටු වුණා මහා හද්ද කැලයක් මැද උතුරු දකුණු දිශාව හොරගන්න බැරුව දිශා මාරුවල් වැටලිලා කැලේ අතරමං වෙච්ච කෙනෙක් වගේ තමයි තේරෙන්නේ. ඒ මොකද මුළු සංසාරේ පුරාවට අපි මේකේ කල උත්සාහ කරේ සැප වර්ධනය. සැප සොයාගෙනයි මෙච්චර අපි බොරු කිව්වේ. සැප සොයාගෙනයි මෙච්චර අපි හොරකම් කෙරුවේ. සැප සොයාගෙනයි මෙතෙක් අපි සතුම් මැරුවේ. කාමීත්‍යාචාරය කෙරුවේ. කොයිලම් පස්හිත් වචන පරිස වචන තේරම කෙරුවේ වැඩි වචන වැඩි ජීවන රටාව කරේ. දැන් ඒක හොඳටෝ මේ තියෙන සැපත් ගෙවම් කරලා අදුක්කම සුඛය අනුමත කරනවා කියලා කියන්නේ. අභිමත කරනවා කියලා කියන්නේ. සම්‍යක් දෘෂ්ටි පිහිටනවා කියලා කියන්නේ. මේ සැප සොයන ගමනේ ජීවිතාන්තය වගේ තමයි. ඒ ඉතින් තපස්සරේකට මිසක්කා. තවිපස්සනා පිළිබඳ හොඳ අර්ථකථනයක් ඇති කෙනෙකුට මිසක්කා වෙන කෙනෙකුට පේන්න තියෙන්නේ මේ වර්ණ චිත්‍රපටයේ රූපවාහිනියක් අතාරලා විකුණලා දාලා දැන් කළු සුදු එකක් ගෙදර කෙනාවා. අර තිබුණ කලර් මොකක්වත් නැහැ ඊට පස්සේ. ආයෙත් black and white වෙනවා. එතකොට පේන්නේ මේ ජීවිතය හේ බාලා ගියා වගේ. ඒ මොකද ඒ තරම්ම සිලිලාරයට අපි කැමති. මේකත් අපි හිතමු ගෙවම් කරලා ඔන්න ඔය කමක් නැ වෙච්ච ඕනේ ගිනි අගුරක් වෙච්චාවයි කියලා යනවයි කියලා. ගියාට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා මේ සේරම. හුදු හිත විසින් දෙන නම් මනම් ටිකක් විතරයි. මම මේ සෝවාන්ද සකදාගාමි ධනාගාමි කිව්වත් ඒත් නම් වණන් ටිකක් විතරයි. මම සමත යෝගාවචර විපස්සනා යෝගාවචර කිව්වා ඒත් නම් වණන් ටිකක් විතරයි. මොන ධ්‍යාන ලැබුවත් මොනවා කෙරුවක්වත් මේ හිත ගිය තැන ආදරජ මාලිකාව සෑදී හිතින්ම වාගත්ත හීන ලෝකයක් විතරයි. විශේෂයෙන්ම වේදනාන පස්සනා චිත්තාන පස්සනා මේ සංඥා පිළිබඳව ආවෝතේ කියනකොට තේරෙනවා ওই ධම්මපදයේ තියෙන මුල්ම ගාථා දෙකේ. සර්වඥයන් සඳහන් කළා කියනවා මනෝ කුප්පංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මේ මුළු භාවනා මනෝ පූර්වංගමයි. මනස ශ්‍රේෂ්ඨ කරගෙන යන්නේ සියල්ලම මනෝමයයි. මේ හීන ලෝකේ තමයි අපි රජ වෙන්න කතා කරන්නේ. මේ හීන ලෝකේ තමයි ඉස්සරලා යන්න හදන්නේ, පස්සෙට යන්න හදන්නේ, ප්‍රගතිය ගැන කතා කරන්නේ, ඔක්කොම කරන්නේ. ඔය වේදනා සංඥා දෙක අවබෝධ කරගන්නා තාක්කල්. හීන ලෝකවල තමයි අපි රජ වෙන්න හදන්නේ. ඒකට උපමාවක් වශයෙන් සරුවචනස පෙන්වන්නේ පොඩි ළමයි ටිකක් අරගෙන දෙමව්පිය වැල්ලට ගියොත් ඒ වැල් පොඩි ළමයි ඒ වැල්ලේ වැලි මාලිගා හදනවා. එහෙම නැත්නම් කැලයක් කර කිට්ටුව ගියොත් සෙල්ලංගේවල් හදනවා. මේ සෙල්ලංගේවල් හදලා ඒ දරුවෝ ඒ වැලි මාලිගාවේ රජ වෙනවා. ඒකනේ බිසොන්නාන්ත වෙනවා, අනිසිකන රජුරෝ වෙනවා. ඉතින් තම තමන්ගේ නිර්මාණ ගැන බොහොම ආඩම්බර වෙනවා. ඒකලිවල ඒක සම්පූර්ණ ඒ ළමා ලෝකයේ නිර්මාණයක් වෙනවා. බැරි වෙලා හරි තාත්තා එතනින් යනකොට පය වැදුනොත් එහෙම අර වැලි මාලිකාවක අඬා වැටෙනවා අයියෝ මගේ මාලිකාව කැඩුවා ළමයි හැදෙන ශ්‍රී ලංක දැන් කාලේ නම් ඉතින් ශ්‍රී ලංකාවල හදන ළමයි දකින්න අමාරුයි මම කතා කරන්නේ මේ අකි පුංචි කාලේ දැන් කාලේ තියෙනවා විකාර ඒ ශ්‍රී ලංකියා කරි ගන්නොත් එහෙම ඌලංකටවත් ඇවිල්ලා පුදුම විදියට අඬන්න පටන් ගන්න මොකද මේ ශ්‍රී ලංකෙට ගෑදිලායි කියන්නේ වෙලා මේ සංඥා වේදනා දෙක තේරුම් ගන්නකම්ම මිනිස්සු මේ දැන් මේ හදලා තියෙන කෙවලුත් ඇත්ත කෙවල් කියලා තමයි හිතාගෙන වැඩ කරන්නේ. ඒවත් ඇත්තටම දෙල්ලන් කෙවල් තමයි. මේ වගේ තියෙන එච්චරම. ඒ නිසා සර්වත්‍ංශ කියනවා කුමර කුමරියන් මේ වැලි මාලිගා හදලා කරන දෙල්ලමේ උන්න එපා වෙලා තාත්තගේ දරවලෙන් කොලෙන් යන්න කියලා යනකොට උම්මාර වැලි මාලිගාව කඩලා තමයි යන්නේ. එතකොට අඬන්නේ. තාත්තා තින් කරනොත් තමයි අඬන්නේ. අන්න වගේ විකාරයක් මේකේ තියෙන්නේ. මේ අපි දියුණුවක් නොදියුණුවක් හරි ගියා වැරදුනා ඉස්සර පස්සර කියන සේරම මේ සංඥාචෛසිකේ සහ වේදනාචෛසිකේ හඳුනා ගන්නකම්. ඒ පුද්ගලයා බැඳගෙන වද දෙනවා. මේක අවබෝධ කරගන්න පස්සේ තේරෙනවා මේ රටක රජ්ජුරෝ ගත්තත් රටවැසියා ගත්තත් දෙන්නම ඉන්නේ බරපතල විද්‍යාවක බවත් දන්නවයි කියලා හිතාගෙන ඉන්න බවත් එවැනි කෙනෙක්ගේ ඒ තියෙන ඔලොමලකම ගල මකන්න බෙහෙතක් නැති බව. ඒ නිසා සර්වචනන්ද කියන්නේ සතහට වෙන බව දුකට වේදානක් කියලා. සෙච්චිල් දෙනවා ಗುಣ මූදාන. ඉතින් ඔක්කොමලා හිතනවා අපි රජවරු, අපි ඇසියෝ, අපි දොස්තරලා, අපි ලේඩ්ඩු, අපි ගුරුවරු, අපි ශිෂ්‍යෝ, අපි අම්මලාතා, අපි දූතරුවෝ নানা ආකාර දේවල් ඇඳගෙන හිටියට මේ සංඥා වේදනා චෛතසික දෙකේ ඒ තියෙන මායාකාරී ස්වરૂපය හරියට දැක්කම ඒක දකින්න අමාරුයි. කායන පස්සන පිළිබඳ දක්ෂතාවය නැතුව වේදනාන පස්සන ආදී ඇති වෙන උපක්ලේශ ධර්ම පිළිබඳ අවබෝධයක් නැතුව මේ සංඥාව කියලා කියන හුදු සපම්බුලක් කියන එක මිරිගුවක් කියන එක දන්නේ නැතුව අපි හිතාන ඉන්නේ මේ තියෙන දේ පේනවා පේන දේ තියෙනවායි කියලා තමයි අපි හිතන්නේ. මේ ලෝකේ තියෙන දේවල් අපට පේනවායි කියන සංකල්පය තුළ අපි කියනවා මේ පේන දේවල් තියෙනවා කියන එක තුල තමයි මේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, සේරම විද්‍යාවල් තියෙන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ අහනවා මිරිඟුවේ තද බල 10 තුලින් ඇතිවෙච්ච මිරිඟුවේ වතුරක් පේනවා. පිපාසාවෙන් පෙළෙන එක නම් අඹාගෙන යනවා. අර මිරිඟුව වතුරක් කියලා හිතන රලි මාලා නංගන වතුරක් කියලා හිතන. පුළුවන් ද කියලා අහනවා කවදාකවත් මිරිඟුවට ළඟා වෙන්න. ඒ දෙක අතර තියෙන පරතරේ කද්දාකවත් දුවල ළඟා වෙන්න බෑ. ළඟා වුණත් නැතත් එතන තියෙන තද 10ක් මිසක් වතුර නෙවෙයි. ඒ වගේ තමයි මේ දැක්කා කියලා කිව්වට ඒ දකින්නේ අපිට ඕනේ දේ තමයි. ඒකයි කියන්නේ කබර ගෝයා වුණත් ඛණ්ඩ ඕනනම් තල ගෝයා වෙලා පේන. හිත ගිය තැන ආදරජ මාලිගාව හැදෙන. හදාගත්තට පස්සේ අපි ඒකට මේ එක එක තර්ක කොට නැගුවට සරුවචනසේ මෙතෙන්දි කියනවා පෘථග්ජනයා යම්කයක් තියෙනවා දැක්කා කිව්වනම් එහෙම දෙයක් නැති බවක්. පෘථග්ජනයා දැක්කේ නෑ මේක නෑ කියලා නිවනක් කියලා කතා කරුවට එහෙම දෙයක් තියෙන බවක්. සර්වඥ ඥානෙ බවට පත් වෙනවා. අපි මේ තාක්කල් තියෙනවා කියලා යමක් දෙයක් තිබුණා නම් ඒකේ තියෙන ශූන්‍යත්වයක් පමණයි. මේ මේ කාමදාසකත්වයේ දිහා බලනකොට ඒකේ තියෙන පහින්දින කැඹිරිල්ලක් විතරයි ගන්න දෙයක් නැත්තේ. මේ කාමයේ ගෙවි යමීමේ ලැබෙන නිවනක් කියන එකක් අපිට දැන් අල්ලන්න බෑ, මනින්න බෑ, කියන්න බෑ, වචන දාන්න බෑ, නිර්වචනයි කියලා කිව්වට ඒක පුදුමාකාර සත්‍යක් බව තේරෙන පටන් ගන්නවා. මේ දෙකට උගාවක්ම හේතු වෙන්නේ මේ වේදනා සංඥා චෛතසික දෙක. මේ දෙක තුල තමයි මේ ලෝකයේ භාෂා ව්‍යාකරණ වැඩ කරන්නේ. මේ දෙක තුල තමයි මේ ලෝකයේ මේ වෙළඳ ව්‍යාපාර වැඩ කරන්නේ. මේ වෙළඳ ප්‍රචාර වැඩ කරන්නේ. ජනමාධ්‍ය වැඩ කරන්නේ. අද ජනමාධ්‍ය හසුරුවන මිනිස්සු මුළු මානව වර්ගයාම මොන්න තරම් කැත විදිහට හසුරුවනවද කියලා දන්නවනම් ඒ මිනිසුන්ගේ ගෑණියෙක් මිනිහෙක් විතරයි කරන්න බෑ ඕනම දෙයක් අනිත් පැත්තට හරවලා කියතයි ඒ මොකද හේතුව අපි ඒ තරම්ම සංඥාව අදහන ඒ නිසා අපි අද ඉන්නේ තොරතුරු තාක්ෂණ යුගයේ ইনফরমේෂන් ටෙක්නොලොජි යුගයේ නමුත් ඒකේ මුදුනේම ඉන්න කට්ටිය දන්නවා මේ මිනිස්සයා කියන්නේ මොනතරම් අවම අමන තකතිරු මරි මෝඩ જાතියක්ද කියලා. ඒ මොකද මේ මිනිස්සුත් අවුරුදු 20කට ඉස්සරහට කියන්න ඕන තොරතුරු ප්‍රවෘත්ති හදලා ඉවරයි දැන්. ඒක තමයි කියන්නේ ඒගොල්ලන්ට ඕන ඕන වෙලාවට කිව්වට පස්සේ අපි ඒව බොහොම විචිත අදහන. ඒ මොනවත් එපා. අපේ මනස දෙන මේ ලනුව කාලා. අපි මේ අනිත්‍ය වූ දෙයක් නිත්‍ය සංඥාවේ කියාගෙන. අසුභ වූ දෙයක් සුභ සංඥාවේ තියාගෙන. අනාත්ම උදයක් ආත්ම සංඥා විචාගෙන මේ නටන නාඩගම දිහා බුදුහාමුදුරුවෝ බලලා මොන වගේ දෙයක් හිතනවද ඒ වුණත් අපි බුදුහාමුදුරුවෝ අදාහගෙන කටයුතු කරත් ඒ බුදුහාමුදුරුවෝ දකින්න දැක්ම අපි දකින්න තාක්කල් අපිට දෙන්නේ බුදුහාමුදුරන්ට වැරදිලයි මොකද අපිට මේ දේවල් පේනවනේ, පේන දේ තියෙනවා, තියෙන දේ පේනවා කියන තමයි යන්නේ. සංඥා විඳ ආවෝද කියලා පස්සේ තමයි තේරෙන්නේ. අපි මේ තියෙනවා හෝ පේනවා කියලා කියන්නේ අපි මේ ඉපදුනාට පස්සේ දාගත්ත සංඥා ටිකක් අනුව කරන මැනිල්ලක් විතරයි. ඒකට හොඳ උපමාවක් දෙන්න ගියාම අර පටීර එක්කෙනෙක් කියනවා අපි හැදිච්ච පසුබිම අපිට කොච්චර අපේ ජීවිතේට මායා කිරීම කරනවද කියලා ටිබෙට් රටේ අපාය ගැන කතා කරනකොට ඒ මිනිස්සු කියනවා ගෝ සීතල තැනක් කියලා. මොකද ත්‍රිපිටකයට සීතල පෙන්වන්න බෑ. අපි දිවි ලෝක ගැන කතා කරනවා බොහෝම උණුසුම් තැනකට යනවා. ඒ නිසා හොම්බල අපව් වැඩ කෙරුවොත් සීතල තැනකට යනවා. හොඳ වැඩ කෙරුවොත් උණුසුම් තැනකට යනවා කෙනෙකුළු අපායයි දිවි ලෝකයි මේ ලියලා තියෙන හැටි. අරාබිකේ කුරානේ පොත අරන බැලුවොත් එimhe අපාය කියලා කියන්නේ අන්තිම රසණීය තැනක් පිච්චෙනවා. දිවි ලෝකේ කියලා කියන්නේ සදා හරිත වන රේඛා මැද්දේ ගලා බලන පසින දිය රැලි සහිත වූ සීතල තැනක් කිය. එනිසා දිව්‍ය මේ අරාබි රටේ පව කෙරුවොත් උපදින අපායේ තිබෙත් රට දිවි ලෝකයක්. දිබෙත් රටේ පව කෙරුවොත් උපදින අපායේ අරාබි රට දිවි ලෝකයක්. මොකද ඉතින් හැදිලා තියෙන පරිසර දෙකේ හැටි. ඒ වගේ අපිත් හදාගත්ත මේ නාඩගමේ ඉන්න බවක තේරෙන්න මේ සංඥා වේදනා චෛසික දැනගත්තොත් එහාට තියෙන සංස්කරණය කියන එකට කද්දාකත් අත ඒක නොදන්න නිසා තමයි අපි මේක සංස්කරණය කර කර ඉන්නේ. අපි හිතන මේක මීට වැඩිය හදන්න පුළුවන් කියලා. මේක වෙනස් කෙරුවොත් හොඳ හිටී කියලා. ඒ මොකද තාමර සංඥාවේ තාමර වේදනාවේ තියෙන ඒ මායාකාරී ස්වરૂපය අපි තේරුම් ගත්තේ නැති නිසා. ඒ නිසා අපි නිතරම නිර්මාණශීලී වෙන්න හදනවා. නිතරම ප්‍රගතිශීලී වෙන්න හදනවා. ඒ සෑම ප්‍රගතියකම හේතු වෙලා තියෙන්නේ දැනට අසන්තුෂ්ටව ගත කරන්නේ. මේ දැනට තියෙනට වැඩිය සැපක් අපි බලාපොරොත්තු වෙනවා. මේ තියෙන දේ සංඥාවක් බව දන්නේ. ඒ නිසා විඥානේ දිගින් දිගට වැඩ කරනවා. යම් දවසක යම් කිසි කෙනෙකුට අඩුගානේ භාවනාවේ ලාවට හරි මේවා තේරුම් අරගත්තොත් ඒ පුද්ගලයා ඊට පස්සේ කාමේ දිහා බලන්නේ අර අර සම්‍යක් දෘෂ්ටි හරහා ඊටසේ කාමරාජිනිගේ කාමරාජ දාහණී බැල මෙහෙවරකම් කරන්න යන්නේ. නමුත් තමගේ මූලික අවශ්‍යතාවෙන් තියෙනවනේ. තමගේ බේසික් නීඩ්ස් ප්‍රයෝජනේ සලකලා ඒවට පැකිලෙන්නේ නැහැ. අනවශ්‍ය දේ කරන්නේ නැහැ. අන්න එවැනි කෙනෙකුට පමණයි මේ සම්මා සංකප්පය ඇති වෙන්න පුළුවන්නේ මුළු විද්‍යාවමයි මුළු තොරතුරු තාක්ෂණයයි ඔක්කොම පිටුලා තියෙන මිච්ඡා සංකල්පයක් මත. ඔය කිසිම කිසි කෙනෙක් ඇත්ත ඇති ඇති දකින්න අදහසින් නෙවෙයි විද්‍යානුකූල නිෂ්පාදන හොයලා තියෙන්නේ. ওই තොරතුරු තාක්ෂණයේ තියෙන. ඒ නිසා කවදාකවත් මේම දෙකකින් වගතුවක් වෙන්න බෑ. ඒක දැනට ඉහළ පෙළේ විද්‍යාඥයෝ තේරුම් අරගෙන ඉවරයි. ඉති බුදුජාන් වහන්සේ සඳහන් ගන්න යම් කිසි කෙනෙක් මෙන්න මේ වගේ නියම සං දෘශ්‍යයකට ඇවිල්ලා නියම සංකල්ප ඇති කරගත්තා නම් ඒ මනුස්සයා විශාල වශයෙන් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා තමන් කතා කරන වචනවලදී කවුරුත් මත් කරවන්න යන්නෙත් නෑ අනුන්ගේ වචන අහලා මත් වෙන්න යන්නෙත් නෑ දන්නවා මේ සම්මා දිට්ඨිය කියන එක තාමත්ම දුර්ලභ දෙයක්. මුළු ලෝකේ පුරාට පැතිරලා තියෙන මිච්ඡා දිට්ඨිය. බෞද්ධයන් අතර පවා භාවනා කරනන් අතර පවා ඉතින් ඒ නිසා ඒගොල්ලෝ දුවන්නේම මිත්‍යා සංකල්ප දිගේ. ඒ කාම ව්‍යාපාද විහිංසා කියන සංකල්ප ටිකේ දුවන්නේ. හැබැයි ඉදිරිපත් කරන්නේ අපේන අරීම අවීන්තාතාල තමයි ඉදිරිපත් කරන්නේ. ඒ මොකද මේ මිච්ඡා දිට්ඨිය හැටි. ඒක නිසා යම් කිසි කෙනෙක්ගේ සම්මාදිට සම්මා සංකප්ප කියන එක භාවනාවේදී කාමයා පිළිබඳ අවබෝධය හරි ඇති කරගත්තොත් එමන්ස ඊට පස්සේ කරන කතාවේ කරන ක්‍රියාවේ ජීවන රටාවේ හැම වෙලාවෙම වග වෙන්න පටන් ගන්නවා. ඒවා පිළිබඳ වග නොවි කොච්චර භාවනා කරත් වැඩක් නැහැ. සිංහල ක්‍රමයට කියනවනම් පත්‍යම් පිළිබඳ දන්නේ නැතුව කොච්චර කසාය බිව්වත් වැඩක් නැහැ. ඉංග්‍රීසි ක්‍රමයේ හැටියට පත්‍යම් පයිත්‍යම් වෙලා තියෙන්නේ. ඒව මොනක්වත් නැහැ මේ පෙත්ත වීල උදිය ගන්න එතකොට හරියයි කියන්නේ. අන්තිර බලනකොට තිබුණට වැඩිය ලෙඩක් ඇවිල්ලා. ඒ නිසා අද බටහිරේ තියලා අවබෝධ කරගන්න උත්සාහ කළා කියනවා. behavioral medicine කියලා එකක්. බෙහෙත් ගත්තර කවන්න හැසිරීම වෙනස් කරගන්න ඕනේ. මේ වගේ තමයි සම්මාදිට සම්මා සංකප්ප හරිය ගියා නම් ඒ පුද්ගල නිතරම වචන ගැන වග වෙනවා. ක්‍රියා ගැන වග වෙනවා, ජීවන රටාව ගැන වග වෙනවා. ඒ තුන අපි කොයි එකක් වුණත් කමන්නේ මට මේ විපස්සනා කරලා නිවන් දකින්න පුළුවන් කියන හැඟීමක ඉන්නවනම් කවදාකවත් අර හිල් හිල්ච්චි පැච් එකක් තියෙන ටයර් එකට උලන් ගහනවා වගේ කද්දාකවත් උලන් අල්ලන්නේ නැහැ. ඒක නිසා මේ தත්ත්වයටපත් වෙනවා කියන එක කරන්න දෙයක්වත් නැහැ. කෙරෙන දෙයක්. ප්‍රඥාව පහරුණා නම් සීලෙ පිහිටනවා. විද්‍යා දදාති විනය. කද්දාක ප්‍රඥා නැති කෙනාට සීලයක් ඇත්තෙත් නැහැ. තියෙනවා නම් ඒ සීලේ නියම සීලෙකුත් නෙවෙයි. නිසා සීලයට එන්නේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියන දෙක පෙළ ගැහුණාට පස්සේ. ඒක කරන්න දෙයක් නැහැ. ඒක ඉබේ කරන දෙයක්. ඊට පස්සේ තමයි මේ පුද්ගලයාට නියම වීර්ය කියන එක එහෙම නැත්නම් මේ සීලබ්බත පරාමාස කියන අනවශ්‍ය පූජා විදි නානා ප්‍රකාර අයින් කරලා කළ යුතු පෙත මේකයි කියන එක යෙදී යුතු වීර්ය මේකයි කියන එක තේරෙන්නේ ඒ පෙළ දිගට ආවට පස්සේ තමයි. ඒ සමා වායාම කියලා කියන්නේ සමාධි අංග වල පටන් ගන්න. ඒ නියම වෑයම තියෙනවනම් සම්මා සතිය පහළ එහෙම නැත්නම් මෙතෙන්දි මෙන්න මෙච්චර වීර්ය කරන්න ඕනේ මෙන්න මෙතෙන්දි වීර්ය මේ මට්ටමට එන්න ඕනේ මෙන්න මේකෙදි අතාරින්න ඕනේ කියලා සම සතිය වැඩෙනකොට වීර්ය මට්ටම් තුනක හැවහැක්ම සිදු වෙනවා. ඒක දන්නේ නැති වුණොත් අනවශ්‍ය තැන වීර්ය කරනවා. එහෙම නැත්නම් අවශ්‍ය තැන වීර්ය නොකර නිකන්. එතකොට සතිය දුර්වල අවශ්‍ය ප්‍රමාණයට වීර්ය යොදලා හැම පරිගණකේ හැම රිට්‍රීට් එකකදී ඒ වීර්ය ප්‍රමාණය දන්න කෙනාට සතිය කියන එක විද්‍යාවක් නෙවෙයි කලාවක්. ඒක තියෙන්නේ సౌందර්යයක් තියෙන. අවස්ථාව හැටියට සතිය මතු කරගන්න එකයි තියෙන්නේ. කවදාකවත් තටමල වෑයම් කරලා සතිය ගන්න බෑ. ඒකට අවශ්‍ය පරිසරය සකස් කරගන්න. සකස් කරන්න අවශ්‍ය වීර්යය දැනගන්න. ඒතරේ සමා වීර්ය සතිය ආවනම් ආය මොනම ක්‍රමයකින්වත් තටමන්ට නලවන්න ලියන්න දෙයක් නැත්තේ නේ සමාධිය ඇති වෙනවා. සතිවන්ත පුද්ගලයෙකුට මොනම චේතනාවක්වත් කරන්න ඕන කමක් නැහැ. මොනම යහතින්නක් ඇදින්න ඕන කමක්වත් නැහැ. සමාධිය එන්නේ කියලා සතිය දිගට පවතිනවා කියන්නේ සමාධිය තමයි. ඒ නිසා මේ මිනිස්යාගේ මේ මිනිස් ඒ කියන්නේ මේක පිළිබඳ අවබෝධ කරපු කෙනාගේ ආර්ය අෂ්ටාංග මාර්ගය ගොඩාක් හික්මිච්ච එකක්. ගොඩාක් අත්දැකීම සම්බන්ධ වෙච්ච එකක්. ඒ දිගට දිගට යන්න යන්න යන්න යන්න ඒ ඇතිවෙච්ච සමාධිය ආයසරයක් සමාහිත බික්කවේ යථාභූතං ඥානාති පස්සති කියන සරුවත් දේශනාව හැටියට ආය සම්මාදිට්ඨියට උදව් කරනවා. ඊට පස්සේ සම්මාදිට්ඨිය ආයසරයක් සම්මා සංකල්ප හදලා දෙනවා. මේ විදිහට මේක චක්‍ර කරකැවෙනවා කරකැවෙනවා විශාල වටවලයක තිබුණ එක කරකැවි කරකැවි කරකැවි කරකැවි මධ්‍යස්ථට එනවා වගේ මේ ගමනක් තමයි මේ සෝ මේ පෘථක් වෙන භාවයේ ඉඳලා සෝවාන් මාර්ගය දක්වා ගමන් කරන්නේ. සෝහන් උනාට පස්සේ අපි හිතමු සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස අයින් කරයි කියලා. ඒ කට්ට තුන නැතුණු අයින් කරලා පස්සේ ආයෙසරයක් අර බලල්ලම කරගෙන. එතකොට මේ පුදුරට ඉස්සල්ලා වගේ මේ දෘෂ්ටියේ බලපෑම නැතු වෙනවා. සක්කාය දිට්ඨි හැලෙන නිසා. ඒ වගේම නොකල යුතු අනවශ්‍ය පූජා විදි බොරුව වැඩ කොලමුත් නැති වෙනවා. මේ සැකේකුත් නැහැ. මේ දස දහසක් ලෝකේ 99.99ක් කාමයේ පිටිපස්සේ ගියාට මම ඒකට පහඳින්න ඕන කමක් නැහැ. මම මගේ මාර්ගය යනවා කිය සැකයකින් තොරව යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ එච්චර සුද්ධ වෙච්ච කරා තාම කාමරාග පටික දෙක තියෙනවා. මේ කියන කාමේ තාම තියෙනවා. කිසි බාධාවක් වෙන්නේ නැහැ. ඒ වගේ දන්නවා කාමයේ ශේ ක්‍රියා කළ යුතු ආකාරය. ඒ පළවෙනි සකදාගාමි මාර්ගයේදීත් කරන්නේ මේ කාමය තුනී කිරීම මිස නැත්තම් හැල්මරා ගන්න එක මිස විෂමරා ගන්න එක මිස කාමය දුරු කරන්න බෑ. දුරු කිරීම සිද්ධ වෙන්නේ අනාගාමි මාර්ගයෙන්. ඊට පස්සේ මේ බුදුරට සමාධිය කියන එක ඉබේ ලැබෙන දෙයක් වඩපත්. ඊට පස්සේ උත්සාහ කරන දෙයක් නැහැ. ලද ඕනම පසුබිම කියන එක සමාධිය වඩන්නේ කොහොමද කියන එක හරියට තේරෙන පටන් ගන්නවා. ඊට පස්සේ තමයි රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිච්ඡා කියන ඊතුරු සංයෝජන ධර්ම ගැන කතා කරන්න පුළුවන්. ඒක නිසා මේකෙදි තියෙන්නේ අපි කරගෙන කරගෙන යන වැඩේ ඊගාව ඊගා වැඩවලට ආධාර උපකාර කරනවා. ඒක නිකන් හරි පෙළකට තිබ්බ පරණ ටිකට් ටිකක් එකට තට්ටු කරපුවම එක්ක පොළොවට වැටිගෙන වැටිගෙන වැටිගෙන යනවා වගේ එකට තට්ටු කරුවට පස්සේ ටිකට යන්න පටන් ගන්නවා. ඉතින් ඒ සඳහා අපි මෙතෙක් කල් යොදලා තියෙන යම් ප්‍රමාණයක් කාලය ධනෙ ශ්‍රමේ ඒක තමයි අපේ ජීවිතේ කරපු ඉතාම වටිනා දේ. තුංගව දෙනුට වෙලා තියෙන ඒකේ ලැබිච්ච ප්‍රතිඵල මදි කියන එක තමයි කන්දොස් කිරියාව. මේ ගුරුරුන්ගේ කන් පිරීලා තියෙන. ඊගාට මම මොකද කරන්නේ? එතන කවදද මං ඊගා පන්තියට සමත් වෙන්නේ කියලා. මේ කොහෙන්ද මේ ප්‍රශ්නේ මතුවෙන්නේ කියලා බැලුවොත් අර දෘෂ්ටියේම තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් උතන තියෙනවා. නිසා කවදා හෝ මේ ප්‍රශ්න එන්නේ ඉන්න තුනී වෙනව නැත්නම් Taman තුලින්ම විසඳෙන්න පටන් ගන්නව නේ මන්ට ඒ විසඳෙන කල්යාණ මිත්‍ර ඇසුරක් හෝ ධර්ම දේශනාව සම්බන්ධ වෙනවා නම් ඒ දුරු වීමම ඒ ශාක දුරු වීම නැත්නම් ඒ සක්කායදිට දුරු වීම පුදුමාකාර සාන්තියක්. ඉතින් නිබේ දුරු වෙන්නේ නැහැ. ඒ ಗುಣධර්ම සම්පූර්ණව තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ සඳහා මේ කාමයේ ඉස්සරහින් තියලා තිබ්බට හොඳට මතක තියාගන්න සෝවාන් මාර්ගයේදී දෘෂ්ටිය ඉස්සරහට එන්නේ. කාමයේ පස්සට යන. කාමයේ තමයි අපි වැඩ කරගෙන යන්නේ. නමුත් මේ සෝවාන් මාර්ගයේදී ඉස්සල්ලාම කරන්නේ මිච්ඡා සංකල්ප, මිච්ඡා පටිපත්‍ය අවිද්‍යාවත්, අපපටිපත්‍ය අවිද්‍යාවත් කියන එක එකයි වැඩ කරන්නේ. ඒ අනාගාමී මාර්ගයේ විතර වෙනකොට තමයි අපි කෙලින්ම බලමුලුවට පහර දීම කරන්නේ. එතකම්ම අපි කරන්නේ වටේ ඔත්තු බලමින් ඒ බලකඳුරේ තියෙන පැටකඩු ඔක්කොම සීමාවල් අල්ලගන්න එකයි. නිසා සෝවාන් මාර්ගයේදී කැඩෙන තරම් ලාමක දෙයක් තමයි දෘෂ්ටි කියලා කියන්නේ. තණ්හාමාන දිට්ඨි කියන එකෙන් දෘෂ්ටි බොහොම බරපතල විදිහකට ඉස්ලාම කැන්නේ බොහොම ලාමක දෙයක්. නමුත් ඒකට සංඥා, දිට්ඨි ආදි ක්‍රමයට ගියේ නැත්නම් ඒ දිට්ඨිය පටලවලා තියෙන තාක්කල් අපි කරන සෑම ප්‍රයත්නයක වෙන්නේ අවුලෙන් අවුලටපත් වෙන. ඒක නිසා අපිට උගාවක් නිහතමානී වෙන්න වෙනවා. අපි ළඟ තියෙන දැනුම කියන එක දෙපැත්ත කැපෙන කඩුවක් කියලා මතක තියාගන්න. හැම වෙලාවෙදීම ආධුනිකකමක් ඇති කරගෙන පිඳ ගන්නකොට කවදාකවත් භාවනා කරපු නැති කෙනෙක් විදිහට හොඳට කයට මෛත්‍රී කරලා සම්වර හිතක් ඇති කරන, කයක් ඇති කරන හැමදාම අලුතෙන් පටන් ගන්නවා. මම ඊයේ ආවල් හවල් ඥාන ලැබලා තිනවා අද එතෙන්ලා ඉස්සරහට යන්න හදනවා කියලා යන්න පටන් අරගත්තොත් අනිවාර්යයෙන්ම මොකද්ද පටලවිලක් වෙනවා. ඒක නිසා කොච්චර වුණත් ඔය පටාචාරාවගේ රෙජි නැතුව ඇවිදපු අම්මන්ඩි කෙනෙකුට හොවන් වෙන්න ලේසි. අසුචි කතා කරන ඇවිදපු සෝපාකට කතා කරනකොටම වැඩි ලේසි. මොකද මේගොල්ලෝ දන්නේ නැහැ අභිධර්මය හැර මොන මොනවක්වත් දන්නේ නැහැ. දැනගෙන හිටියනම් බුදුහාමුදුරන්ට සෑහෙන කාලයක් යනවා මේක සූද්ධ කර කර ඉන්න. ඒ නිසා මේකේ තියෙන හරි පුදුම මේ ආහඹ ස්වરૂපයක්. බොහොම විචිත්‍රත්වයක් මේකදී. ඉතින් අපි දන්නේ අපි කොතනද ඉන්නේ කියලා. නමුත් මේ සීති වෙච්ච ඉරියාදියා බලනකොට පේනවා මේ යම් තැනක මේ දේ මට ඕනෑ කියන බලාපොරොත්තු අතහැරියද එදාට තමයි නිවනක් ලැබෙනවා ලැබෙන්නේ. මේ දේ ඕනෑ මේ දේ පිටිපස්සේ යනවා කියන තාක්කල් එන්නෙම නෑ වෙන්න තාක් එතකම වෙන්නේ මේ තණ්හාමාන දිටි වැඩෙන එක. ඉතින් මේ විෂය මේ කියන මේ තණ්හාමාන දිටි කඩන ප්‍රපංච ධර්ම දුරු කරන එහෙම නැත්නම් වංචනික ධර්ම ගැන කතා කරන මොනම විෂයක්වත් නැහැ විපස්සනා වැඩ. සීලියත් කරන්නේ තණ්හාමාන දිටි වැඩිවීමක් තමයි. බොහෝ විට වර්ධව ගත්තොත්. සමාධියදිත් කරන්නේ සමාධියට තණ්හා වැඩි වීම. සමාධිය ඇති වෙච්ච එකන දෘෂ්ටි වදින් විදිතිය. මාන්නේ වැඩෙන්නේ ඉඳී. ඒ නිසා සර්වචනාංශය අසප්පුසයි කියන වචනේ කොච්චර සමාධිමත් කෙනෙකුට පාවිච්චි කරනවා. මොකද විපස්සනා කියන මේ පාඩම ඉගෙන ගත්තට පස්සේ සීලයක් වුණත් තණ්හාමාන දිටි නොවැඩෙන තාලෙට කරන්න හැටි. සමාධියක් වුණත් තණ්හාමාන දිටි නොවැඩෙන තාලෙට කරන්න හැටි. විපස්සනාගේ හරි කමන තමයි ලැබලා තියෙන ප්‍රයෝජන දිහා බල සතුට වෙන හැටි. පුරුදු වෙන්න පුරුදු වෙන්න මේ නිවනක තියෙන මේ විමුක්ති සුවය ටික ටික ටික ටික යෝගාදරට තේරෙන පටන් ගන්නවා. ඉතින් ඒ විමුක්තිය ලබන්න ඉස්සර වෙලාම ඒ විමුක්ති සුවේ දැකගන්නේ අපි ඒ කල්යාණ මිත්‍රයන් ඇසු කිරීමෙන් තමයි. කල්යාණ ධර්ම වලට අහුම්කම් දීමෙන් තමයි. ඒ නිසා අපි කවදාකවත් ඒ කල්යාණ මිත්‍රයන් විතරක් ඇසු කරලා නතර වෙන්නේ නැතුව ධර්මය ඇසු කරලා අහලා නතර වෙන්නේ නැතුව අපි උත්සාහ කරනවා. උත්සාහ කළා ඒ උත්සාහය මතට නැවත නැවතත් ඒ ධර්මත් වක් කරමින් දිගින් දිගට යනකොට යනකොට තමයි මේ ගමන සිද්ධ වෙන්නේ. මොකද අපි වැඩ කරන්නේ අවුරුදු 2600ක් පරණ සාසනයක. ඒක අපි හොඳට මතක තියාගන්න ඕනේ. ඒ වුණත් හරියට පෙත දැනගෙන ගියොත් අතරමං වෙන්නේ නැහැ. ඒක නිසා අපි මෙතෙක් කර ගිය පාර නිසා අපි අද මෙතෙන්ට අවිල්ලා තියෙනවා. මේක පිළිබඳව හොඳ සතුටක් ඇති කරගන්න. පිරිච්ච ගතියක්. තම්පති කරගතියක් ඇති කරන. ඊටු ටිකක් අනිවාර්යයෙන්ම වෙනවා. මේ සතිය හොඳට කරගෙන යනවනම් ඉතින් මේ අද ඉදිරිපත් කරපු ධර්ම කොටාශය ඒ තමන් මේ දැනට පුරුදීලායිදී කටයුතු කරන සතිය අතහතිපත්තහනේ තව තවත් අහුරු කරන්න ශක්තියක් ධෛර්යයක් බලයක් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද නියම ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.